ඒ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවස් වැඩමුළුවේ දෙවෙනි දවසට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට කාල වේලා ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න උටත් ආරාධනා පූර්වක අපි ලයිට් මූලික ප්‍රශ්න සභාගත කරන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති ආස්වාස ප්‍රශ්වාස භාවනා කරන කෙනෙක් වී පසුගිය දින පර්යංකයකදී අරමුණ හොඳින් වැටහුණු අතර හිතේ විසිරීම අඩු වී තිබිනි. අද උදේ පර්යංකයේදී අරමුණ තුනී වී ආස්වාස ප්‍රශ්වාස අතර වෙනස නොඇටුණි. අරමුණ සියුම් සියුම් වී තිබුණත් හුස්ම ගන්නා බව වැටහි. මේ తත්වයට ඉති අකමැත්ත ඇති බව පෙනුනි. සියුම් අසතුටක් වැනි දෙයක් ඇති වුනි. මෙලෙස සිටින අතර විටක හිත නොදැනීම නින්දට වැටි නැවත අරමුණට පැමිණේ. නින්ද යාම විටින් විට සිදුවනි. මේ తත්වයේ ඔබ වහන්සේ පෙර දින විස්තර කළ අරමුණ නොදෙනී යන తත්වයේද මේ తත්වයේ දිගින් දිගට වරහන් ඇතුලේ නින්දට නොඇටි පවත්වාගෙන යාමට අරමුණ නොඇටුණත් මෙනෙහි කිරීම කෙලිමි. පර්යංකයකින් පසුත් හිතට හා ගතට ශාන්ත ස්වභාවයක් දැනුනි. වැඩිදුරටත් මේ අරමුණ ගෙවි ගිය தත්ත්වයේ පැවැත්වීමට නොපෙනෙන අරමුණ මුල මැද අග බැලීම කළ හැකිද? නින්ද යාමට හේතුව මෙනෙහි කිරීම ප්‍රමාණවත් නොවීමද උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඒ ඇත්තටම ප්‍රමාණවත් මම කියන්නේ සභාවට තේරුම් ගන්නත් මට තේරුම් ගන්නත්. ඒ මොකද මේකේ සමහර වාක්‍ය දින බොහොම ගොඩක් කරුණු හතර බොන්කොල ලියපුවා ලියපුවා. ඒක විස්තර අවශ්‍යයි නමුත් රචනෙ දිහා බලනකොට ඒක එකෙම විස්තර වෙනවා. උදාහරණයක් වශයෙන් මේ ආනපාන හිත ගියා ආනපාන අතර වෙනස නොදැනුණා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා වෙනස දැනුණා කියලා කියවෙනවා. හැබැයි ඒක විස්තරේ නෑ මේකේ. වෙනස නොදැනුණා ඒ නොදැනීම මත අකමැත්තක් එහෙම නැත්නම් නුරුස්නා ගතියක් පහළ වෙලා තියෙනවා. හැබැයි උස්ම තියෙන බව ගන්න. ඉතින් මේ හැම වාක්‍යයක්ම ගොඩක් තොරතුරු අඩංගු වාක්‍ය. හරියට වචනේ පරිසමාප්තාර්ථයෙන් ගත්තොත්. මෙන්න මේ தത്വයට ගියාට පස්සේ මේ අර නුරුස්නා ගතිය එක පැත්තක තියෙනවා. අන්තික මේ නිින්ද කියන ගතිය තුන යමක් නොකර සිටින ගතිය මේක යෝගාවචරය මේ තුනම Tamanට චෝදනා කරගන්න මට්ටමේ තියාගන්න. මට මේකේ පාවුණා මගේ හිත නින්දට ගියා මට මෙතන මොනවත් කරන්න දෙයක් නැහැ. මේ තුනෙන්ම වෙන්නේ මම කොම් වෙන එක. දැන් මේ කොම් වෙන මමයට දැක් ගන්න නැහැ එළියම ලියලා තියෙන්නේ. ඒකකට දැන් මට සිද්ධ වෙනවා මේ යෝගාවචරය මේ මමයට උත්තර බඳින ගත්තකින් පැත්ත කරලා තියලා යෝගාවචරයමයි දෙන්නම එකතු වෙලා මමයා තවත් පච කරනවා. මමයා තවත් නැති කරනවා. මේ තවත් කොම් කරන්නේ. ඉතින් ඒකට සම්පූර්ණ ආකල්ප වෙනස් කළා කතා කරන්නේ. ඒ වෙනස් කිරීම තියෙන එකම සාධකය තමයි නැත්නම් එකම සාක්ෂිය තමයි මේක නැවත නැවත භාවනා කරනකොට ওই කාරණා තුනම ලෑස්තිලා ගියොත් ඒ තුනයි මම අතු කරලා පෙන්නන්නේ අරමුණේ අර තිබුණ විචිත්‍රතාවය නැති වෙනවා. එතකොට මට ඒ පායෙන් පහළ දෙක මට පාලනය කරගන්න බැරුව හිත ඉන්දර ගන්නවා මේකට සාමාන්‍ය කියන්නේ ලීන භාවයටපත් වෙනවා. හිත නිලීන සත්‍යයටපත් වෙනවා. තුන එතකොට මමයා කෑ ගහනවා. දැන් මේ අර උනේ මුලමෙදාග වෙනස් කරන්න. මේ නිින්ද යන්නේ මගේ දෝෂයක් නිසාද? ඒපා වීමට මම වග කියන්න ඕනද? මේ සතිය නැතිකමද? මේ සමාධිය නැතිකමද? එහෙනම් තමයි මිනේ නොකරන ගතියද කියලා මේ කාගදෝ යන දෙයක් ඇඟේ දාගෙන වෙහෙසටපත් වෙනවා. ආන්නේ වෙනුවට මේ ප්‍රතිපදාවෙන් පුදුජානනාංශය කරන වැඩක්. මම යත පෙන්ෂන් වලින් හදන්න දැන් මම. මම රසායන කරන්න හදන්නේ. ඒ නිසා යාට පෙන්ලා දෙනවා. මේ වැඩේ හරියට යනකොට කම්මැලිකම ඇති කිරීම හරහා මමයට තණ්හාවට ඉඩ නැති කරනවා. ඒ නැත්නම් මේ කම්මැලිකමට දාගන්න විරාගය කියලා. අපි වැඩක් කරනකොට රාගය හැලා තමයි මම නිතරම පෝෂණය ලබන්නේ. දැන් මෙතනදී විරාගය කැමරට දෙන්නේ රාගය නැති කරන. ඉතින් විරාගය මේ යෝගාවචරය භාවනාවට විරුද්ධව දාගෙන තියෙනවා. Tamanට විරුද්ධව දාගන්න තියෙන අන්නේ වෙස් මොන ගලවන්න. කලවලා කියන්නේ අපි භාවනා නොකරන හැම වෙලාවෙම රාගෙදී. දැන් භාවනා කරන ප්‍රතිඵලයක් වශයෙන් විරාගය අවිල්ල තියෙනවා. දැන් මේ විරාගය අපි සාදරයෙන් පාර ගන්න නම් බුදුහාමුදුරන්ගේ කියමනක් තියෙනවා. දේශනාවක් තියෙනවා. විරාගෝ දෙට්ටෝ ධම්මා. ලෝකේ තියෙන ධර්මෙන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය තමයි විරාගය. දැන් ඒක ඇවිල්ලා ඒ විරාගයට යෝගාචරය නුරුස්නාකම කියලා නම් දාලා තියෙනවා. එපා වෙන ගතිය කියන. නමුත් මේක හිතා ගන්න පුළුවන් නම් මේ පාවීම මේ නුරුස්නා ගතිය නිබ්බිදාවක්. මේ නිබ්බිදා පුළුවන් ද ද්වේෂපදන මේ ඉඳලා ප්‍රඥාපදන පාන. මේකට ද්වේෂයෙන් බලන්නේ නැතුව මේක මං කරගත්ත දක්ෂකමක් මේක ප්‍රඥාවක් ඒ නිසා හිතට ආයෙ සැලසුම් හදන්න බෑ. නාට්‍ය නිර්මාණ කිරීලක් නෑ. මේක බාර ගන්න. බාරගත්ත ගමන් ඒ මේ දෙස බලන මේ රැඩිකල් වාදී ගමන නිසා දෘෂ්ටි කෝණය නිසාම ඉති පුදුමාකාර අධිෂ්ඨාන ශක්තියක් සහ නාම භාවයක් එනවා. ඒතකොට නිින්ද නෙවෙයි ලැබෙන්නේ. Tamanට තේරුම් ගන්න පුළුවන් අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. නැත්නම් අරමුණ විස්තර සහිත නැති වුණාට අර සතිය පවත්වන්න පුළුවන්. මේ නීරසකම අරමුණක් කරගන්න පුළුවන්. මේ මතුවෙන නීරසකම ලෑස්තිලා යන කෙනෙක් වගේ. සාදර වෙන එකක් වගේ මේ නීරසකම අරමුණක් කරගත්තාම තමයි තේරෙනවා උඩු හිතේ ක්‍රියාකාරකම් නතරලා යටි හිතට යටි හිතේ ක්‍රියාකාරකම් වලට ස්විච් කරලා ඉත් හදනවා වගේ තේරෙන්න පටන් ගන්නවා ඒක තේරෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒක තනි කරම හම්බයක් ඒ යෝගාවචරයේ මන අපේ මත දීතු එකක් නෙවෙයි ඒක පරිණාමයේ වැදගත් ස්ථානයක් එතකොට මේ නීරසකම අරමුණක් කරගන්නවා බලාපොරොත්තු ගියකට වඩපත් කරගන්නවා ඒ වගේම මේක දරා ගන්න බැරිකම නිසා බලාපොරොත්තු නැති වෙච්ච නිසා තමයි මේ නිින්දට ගියේ. දැන් බලනවා නිින්ද වෙන්නට. තීන භාව වෙනකොට ප්‍රබුද්ධ භාවය. උන්නෝකට බුදු වෙනවා කියන්නේ. ඔය ඔය ප්‍රබුද්ධ වීම තමයි බුදුහාමුදුරු ඉස්ලාම කරගත්තේ. ඔකදී හැම කෙනාම පශ්චාත්තාප වෙනවා, ආත්ම නිෂේධනයකට යනවා, කම්මැලි වෙනවා, නිදිමත වෙනවා. මේකට අවදි වුණොත් ප්‍රබුද්ධ වුණොත් කියලා තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රබුද්ධ භාවය උඩු හිතින් අගය කරන්න බෑ. උඩු හිතේ තියෙන කොච්චරක්වත් රාගේ තියෙන කොච්චරක්වත් මාන්නේ තියෙන කොච්චරක්වත් මමයි ඉන්නේ. මෙතන රාගේ වෙනුවට විරාගේ තියෙනවා. මාන්නේ වෙනුවට දිහිතමානිකම තියෙනවා. මමයා වෙනුවට මම නැත්තම් වැඩි හොඳට යනවා කියලා පෙන්නනවා. ආදී විදිහට යන මේ අතීතී ක්‍රියාකාරම් වලට යන්න යෝගාචර ලෑස්තිලා යන මනස මේ භාවනාවට වාඩි වෙනකොට මේ தත්ත්වයට එන්නේ ඉස්සල්ලා ඒ මනස සකස් වෙන්නේ මේ වගේ අත්දැකීම් හත අට වාරයක් ලැබලා තියෙනවා. ලැබලා තිබුණු තැන දවසේ යනකොට යන්නේ සූදානම් මනසක. ඒ සූදානම් මනසම තමයි මේ එන දේ හරි හැටියට අර්ථකථනය කරන්න. මෙන්න මේකයි මේ වෙන්නේ කියලා පෙන්නන්න පුළුවන් වෙන්නේ. මේක දිහා අරියාදුෙන් බැලුවොත් අරියාදුවක් සිද්ධ වෙනවා. මේ දිහා සාධනීය විදිහට බැලුවොත් සාධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා 100%ක් මේක විරුද්ධ මාතෘකාවක්. ඒක දෙයනාසී තීන්දුව කරන දෙයක්වත් යෝගාචර තීන්දුව කරන දෙයක්වත් නෙවෙයි. මේකට අපි කියනවා මෝරච්චකම කියලා. මේකට කියන බාහන අත්දැකීම කියන්නේ. අත් අත්දැකලා තියෙන තල තුනකම කියලා. ඉතින් මේක නොවෙන්න ඉඩ තියෙනවා. භාවනා කොච්චර කරත් ඒ තල තුනකම අත්දැකීම් නැත්තම් මේක හැමදාම කැඩෙන්න හදන දිගේ වෙනලත් අදට පේනවා වගේ මට කම්මැලි වෙනවා. නිදිමත වෙනවා. කරන දේ තේරෙන්නේ නැහැ කියලා සැකයක් වෙනවා කියන මේ කාරණා තුනම ඇඹුලට එනවා. මේ තුනම භාවනාව මේ විරාගයේ මේ ඇවිල්ලා තියෙන්නේ. මම ඇයි මේ නැති වෙගෙන යන්නේ? මොනවත් නොකර දැන් වැඩේ වෙන්න හදන්නේ මේකට සම්පූර්ණ අවදි වෙලා බලන්න ඉන්න පුළුවන්. අවදි වෙනවා කියලා කියන්නේ ක්‍රියාකාරකමක් නෙවෙයි. පූර්ණ අවදි බලන්න ඉති ගියොත් යමක් නොකිරීම හරහා ජයග්‍රහණය ලබනවා. හැබැයි ඒ තාම නිවන නෙවෙයි. ඒකට තාම නිවන කියන්නේ මේක යෝගාචරක පෙන්ලා දෙනවා අපි මේතෙක් ඉන්නේ කොච්චර පටලවා ගත්ත ලෝකයකද. ඒ නිසා නිවැරදි කරලා ලෝකෙ පෙන්වන්න අරගෙන ඒකට උහුරු වෙන්න ඕනේ. උහුරු වුණාට පස්සේ තමයි මේ නිවනට පෙත එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට එහෙම නැත්නම් ඒ නොසලෙන මනසට පටල වෙන්න ඕනේ. සිද්ධි වෙන්න ඕනේ. වශී වෙන්න ඕනේ. වශී වෙලා ආයතය පරිපූර්ණ කරන්න ඕනේ මේ ලෝකේ. මේ ලෝකේ තියෙන සම්මුතිය හරහා වැඩ කරන්න ඕනේ මේ දෘෂ්ටි කෝණය. ඒකට දාගන්න නැතුව නිකන් හරියට මේ විදුලි අත ගන්න එක නෑ අතට රබර් ග්ලව් එකක් දාලා විදුලි අත ගන්නවා වගේ අත ගන්න ගුණන් අනිකොල්ලන් හිතනවා අත දාපුවම වදී කියලා දැන් වදින්නේ නෑ මොකද එතකොට මේ හෑන්ඩ් ග්ලව් එකක් දාන නැත්නම් හැන්දෙන් අල්ලනවා වගේ පේන්නේ අඬු තියාගෙන අඬුවෙන් අල්ලනවා වගේ එතකොට ලෝකෙ දිහා ලැබෙන අත්දැකීම හරිම වෙනස් ඒක ගොඩාක් කල් ගියාට පස්සේ තමයි අපි එකකින් මේ ලෝකයෙන් ඉගඩ වීම සඳහා යන්නේ ද්වේෂයෙන් නෙවෙයි ඊට පස්සේ. දැන් නම් ඔය ඔක්කොටම නිවන් දකින්න ඕනේ ඒ කරන්නේ ජීවිතයේ තියෙන දුර්ලභකම් නිසා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මේ ජීවිතේ මොන දෙන්න. මේකට ද්වේෂ කරනවා. මේකට ද්වේෂ කරන දෙයක් ඕනේ. මේට වඩා හොඳ තැනකට ගිහිල්ලා ඒ තැන පෙන්නලා ඒ තැන ඉඳලා මේක දිහා බලන්න ඉඳලා නිවන් බලන්න. එතකොට අපි බලන්නේ මේකේ පාවෙලා නෙවෙයි. මේට වැඩිය හොඳ එකක් අතන තියෙන නිසා යනවා මිසක් මේක නිසා තමයි මේක තාවට ඉදිමකක් වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ කිලිගෙන නෙවෙයි දැන් බලන්නේ වෙනම දෘෂ්ටි කෝණකින්ලා බලන්න. කාටියට කියනවනම් සැටලයිට් එකේ ඉඳලා මේ ලෝකෙ දිහා බලනවා වගේ. එතකොට මේ ලෝක වෙනම තාලයකට පේනවා. ඒක තමයි ඔය ආතසිකලා කරපු වැඩි. මේ ලෝකෙන් සැටලයිට් එකක් යවලා සැටලයිට් එකේ ඉඳලා මේක දිහා බලනවා. සම්පූර්ණ වෙනස්. ඕගොල්ලන්ට ඒක පරිශීලනය කරලා කලන් බලන්න ඕන නම් දෙකට නැමලා කකුල් දෙක අස්සේ බලන්න ලෝකෙ දිහා සම්පූර්ණ වෙනස්. නිකන් පරීක්ෂා කරලා බලන්න ඕන. එතෙන් තමන්ගේම පොට්ටලක් කරන් බලන්න. මං ඉන්න මිනිහා නෙවෙයි ඒකේ ඉන්නේ. මම හිතාගෙන ඉන්න මිනිහා නෙවෙයි ඒකේ ඉන්නේ. ඒ නිසා අපි මේ ලෝකේ දිහා බලන බැලම ලෝකේ අපි දිහා බලන බැලම කන්නඩින් හරි ෆොටෝ එකකින් හරි අකුල් දෙකකින් හරි සැටලයිට් එකකින් හරි බැලුවොත් අන්න තේරෙන පටන් අර ගන්නවා. ඒ කඩප්පුලි වැඩක්වත් මුතෑමන දහවතුර වැඩක්වත් නෙවෙයි. ඒක තමයි මේ දෘෂ්ටි කෝණය වෙනස් කරන්නේ. ඒකට මං තන්නේ විදියට හරි සෙල්ලක්කාර වෙන්න ඕනේ. හරිම රැඩිකල් වාදී වෙන්න ඕනේ. මේ හැදෙන වේදිකාවේ ඉඳලා පරණ මොඩකම් කරපුව Taman දිහා බලන්න. ඒකල එකත් ඒක වෙන්න ඕනේ. අනිතත් ඒක වෙන්න තියෙනවා. ඉංගනිතරත් ඒක වෙන්න දෙනවා තියෙනවා. මේ දෙකම මේ සමතුලිත ඉක්ලිබ්‍රියම්ස් දෙකක්. අපි කියන සම්මත ලෝකේ ඒකත් එක සමතුලිතයක්. ඒකෙන් එහා පැත්තට ගිහිල්ලා අරමුණ විනිවිද ගිහිල්ලා බලන ලෝකෙත් ඒක සම්මුතියක්. ඒකත් මෙන්න පිවටල් පොයින්ට් එකක්, බෙන්ච්මාර්ක් එකක්. රෙෆරන්ස් පොයින්ට් එකක්. ඒකෙන්ද මේක දිහා බලනකොට මේක පොඩි අර පොඩි ළමයි කාසිය චිකක්ක ගහගෙන ඉන්න පොඩි ළමයිගේ දෙල්ලමක් වගේ පේනවා. අපි ඉතින් බනින්න දෙයක් නැහැ ඉතින්. තමයි හිතපු තැන. ඉතින් නැතෙන් යන්න පුළුවන්කම තමයි අපිට මැරෙන්න ඉස්සලා ලැබිලා තියෙන ලොකුම දෑවැද්ද. ඒ නැත්නම් බුදු ජානනාචා ප්‍රතිල තියෙන ශාසනය. ඉතින් පුලතර මේකට යන්න මේ මම මෙදෙක් කියපු දේ ඔක්කොම මේ සම්පින්ඩණය කරනවා නම් මේ කරපු තුනකින් පෙන්නන්න ගියාට මේකට ලෑස්තිලා යන්න අහඹයක් නෙමෙයි. මේ 100 100ක්ම හරියි. මම මේ ලෝකේ සමාජිකත්වයේ ගන්න හදන්නේ කියලා. ඒවට ලෑස්තිලා යන්න ඒකට සැකේ නැතුව බලන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ගරු නායක ස්වාමින් වහන්සේ අප විසින් කරන සමහර ක්‍රියා චේතනාවක් සහිතවත් සමහර ක්‍රියා චේතනාවකින් තොරවත් සිදුවේද? ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ල හඳුනා ගැනීම හා ස්වභාවයේ බැලීම සිදුවන්නේ චේතනාවක් සමගද? සක්මන් භාවනාවේදී පයත් පෙරට තබන්නේද චේතනාවක් සහිතවද? සෑම චේතනාවකින්ම කුසලයක් හෝ අකුසලයක් සිදු වේද? රහතන් වහන්සේ නමකට චේතනා පහළ වේද? මේ කරුණු පැහැදිලි නැති නිසා ඒ ගැන විස්තර කරනවෙන් යටහත් වෙමි. තෙරුවන් සරණයි. ඔතයි අපි જાතිය කියන එකට අදුම ලංශය. තුම්බරි අදහස වශයෙන් දුන්නේ චේතනාක જાතියක් ජරා මරණයට හේතු වෙනවා කියන එක ඒක තමයි මේ ඉරයන් හින්ද යන්න නැතුව ඇති ඒකට ඉතින් ඔයගෙ දේවල් බලනවා. දැන් කොහොමද දැන් චේතන නැතුව ජීවත් වෙන්නේ? හැබැයි චේතන නැති ජීවිතය කියලා කියන්නේ ඥාන විභාගීය සීදීනස ගැනීම. පිස්ටොමොලොජි නැත්නම් ඥාන විභාගයේ මරා දෙවීම තමයි චේතන නැතිකම. ඉතින් චේතන ගැන කිසිම තැකීමක් නැතුව බුක් කීපින් නැතුව මෙතෙක් කල් ටොම් ගණන් කරන කීයක දැන් ඊර අහන්න හම්බුණා චේතනා තමයි මේ යාත්‍යලා ගන්න නැති කරන්නේ ඊට පස්සේ ඒක 100ක් නැති කරන්න හදනවා මේ දෙක තමයි ලෝකේ තියෙන කොන් දෙක කියන්නේ එකක් තමයි චේතනා ගැන කිසිම තැකීමක් නැතුව චේතනාවම වැඩි වඩාගෙන යන හදන එක මට ඕනේ දේ මම කරනවා මගේ හිත ගිය තැන මගේ ආදර රජ මාලිගාව හැදෙනවා කියන එක තමයි මේ ලෝකේ ආධ්‍යාත්මික නර්වදින චේතනා සියල්ලම නැතනවා ඔය දෙකම එකක්වත් පටල තන්නේ නෙවෙයි ඔය දෙකම අන්ත දෙකයි ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙන්න මම හිතනවා හම්බ වෙයි කියලා මේ මේකට මේ දෙක වෙනුවට දෙක එකතු කරලා දෙකට බෙදෙන උත්තරයක් නෙවෙයි මේ මදහත් මාර්ගය බුදුහාම දේශනා කරනවා. මේකෙදි තියෙනවා අපි හිතන කතා කරන ක්‍රියා කරන නැත්නම් කාය වචී මනෝ කියන මේ ద్వාර තුනේම චේතනික චේතනික දෙක තියෙනවා කියන්නේ. ඒකට ඕක කියන්න වෙනවා. අපිට පාවිච්චි කරන වචන කියනවා සසංකාරික අසංකාරික සවිඥානික අවිඥානික සචේතනික අචේතනික කියලා ඔය අභිධර්මයෙන් ගණන් ගන්න කටේ උගන ගන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම සසංකාරික අසංකාරික ભેදී. ඉතින් ඒකෙදී කියනවා දානයක් දෙනකොට පොඩි දරුවෙකුට අම්මා කියනවා තාත්තා කියනවා පුතේ දුවේ අපේ ගෙදර මෙහෙම කුල චාරිත්‍රාක් තිබුණාද දාන දවස වරින් යන්නේ. ඉතින් ඒ ළමයට තේරෙන්නේ නැහැ මෙහෙවීමකට යන්නේ ගියාට පස්සේ ආ මේක පූජා කරපන් කියලා දෙනවා අතර චීරම මේ අතින් යන මේ අතින් දෙනවා. එහෙම කරන්න එපා දෙකින්ම අරගෙන අත් දෙකින්ම දෙන්න. දීලා වදී පිළිවෙලට පස්සේ මම සීට් මේ ළමයා කරන්නේ මෙහෙවීමක් සහිත සංකාරිකව කරන්නේ. ඉතින් ඒ තාක්ලු පිටක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ළමයා අම්ල දාත නැති වෙලාවේ දාන දීලා දීලා දීලා දවසක මතක් කරනවා අපේ දානයක් කියන මේ දවස් දෙන්න ඕන කියලා. එයා දැන් මෙහෙවීමක් තොරව තමන්ගේ හිතින් හෝ අනුන්ගේ මෙහෙවීමක් නැතුව පුරුද්දට දානයක් දෙනවා. ඉතින් ඒකවල කියන පොතල පැත්තෙන් බලනකොට අර අම්මගේ තාත්තගේ මෙහෙවීමකට නැත්තම් තමන් හිතාගතා කරන සත්‍යංකාරික දානෙද වඩා උතුම්. නැත්තම් අසංස්කාරික විනයකද කියලා. ඒක සාමාන්‍යයෙන් මේ හොඳ අවවර්ෂ ප්‍රශ්න පත්‍රයකට උදව් ප්‍රශ්නයක්. ඒත් උගතනේ කිචන තටමන කෑ ගහගෙන කව උසා කරගෙන කරන්නේ කොහොසයි කියලා. නමුත් පොතේ කියන්නේ අසංස්කාරිකව දේශ සංස්කෘතිය විතර අංගතින් දෙන්නේ දකුණු අතට දෙයින් තේරෙන්නේ නැති වෙන දෙන දානකම හොඳේ. අසංස්කාරික. ඉතින් ඒ නිසා දානෙ තියෙනවා හිතමතා කරන දාන සහ ඒ ස්වභාවයෙන් දෙන එක. රෙඩ් ක්‍රොස් සමාගම දෙන එක. ඒගොල්ලෝ කොතනින් ශ්‍රීලංකාව කොතන සුනාමියක් ආවත් ඒගොල්ලෝ දෙන්න අය මේ පින් බලාපොරොත්තු වෙෝ දිවි රෝගයන්ද හෝ මේ කායින් හරි හොඳ නම ගන්න නෙවෙයි. දෙනවා. අපිට තමයි පිටුවල ගත කරන්න ඕන අසවලා විසින් අසවලාට වෙම්පිස අසවල් දෙන අසවල් කරන්න ලදී කිය පිටුවල කියන්නේ අපේ ක්‍රමය. නමුත් ඒ ගාණක් මතු දෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේක විස්තර කරන පොත්වල තියෙනවා. අසංඛාරික කාය සංඛාර අසංඛාරික වචී සංඛාර අසංඛාරික මනෝ සංඛාර සසංකාරික කාය සංකාර, අසංකාරික වචී සංකාර, අසංකාරික මනෝ සංස්කාර කියලා මේ සකස් කිරීම යටි දෙකක් ద్వාර තුනට වැටිච්චාම හිතාමතා කරන දේවල් සහ නොහිතාමතා කරන දේවල්. මේ නොහිතාමතා කරන දේවල් අපි මේ පරිණාමය හරහාට ආපුවා. මේ මේ ඇඹි භාවික වගේ සතෙක් ඉඳලා මිනිස්සෙක් වඩටපත් වුණා කියන එක චාස්ටාන්ගේ මතය. ඒක ස්වභාවික වර්ණේ චිතය. ඉතින් හැම දැනුමක්ම අපි ළඟ තියෙනවා ඒක ක්‍රියාත්මක වෙනවා. ඔය හිතාමතා කරන්න ඕනේ. අපිට කුසාංචිත කාලේ කියනවා. මුගති කැටි කරාලු. ඒකට ඉතින් ඒ ලොඩු කැම දීලා අරන්නේ හැදුවේ. ඉතින් කවුදෝ කිව්වලු මේක ස්වභාවයෙන් කන්නේ ගොළු බෙල්ලෝ කියලා. ඊට පස්සේ උට මැරිච්ච ගොළු බෙල්ලේ රට්ටක් ගෙනත් දුන්නාම වර කට්ට අරගෙන පොළවේ ගහනවා. කොහෙන් ආපිය කද්ද දන්නේ නැහැ. ඒක ඇතුළේ තියෙන මස්ටික ගන්නේ මිනිච්ච ගොළුවිලා ගත්ත දීවහම උස් උස පොළේ ගන්න. ඌ දන්නේ නැහැ කොහෙන් දෙන්නේ කියලා. මේ වගේ අපේ දවසක වෙන වැඩවලින් 99%ක්ම ඒ සංසාර පුරුදු අපේ පැත්තේ. නැත්තම් පරිණාමයේ සිටින. මෙන්න මෙවුව මගේ කියාගන්න එකට තමයි පුතඥය කියන්නේ. මේවා සිද්ධ වෙන දේ. කාය සංස්කාර වලින් ගත්ත හුස්ම ගන්න එක ඉබේ සිදුවෙන එකක්. ඕනේ නම් හයිය හුස්ම ගන්නත් පුළුවන්. හෘද වස්තු ගැහෙන. නියපොතු වැවේ. දත් වැවේ. කුණ්ඩි වැවේ. ඔය එකක්වත් අපිට වළක්වන්න බෑ. ඒවා සංස්කාරිකව දීතුයි. ඒ දුවනවා මේ දුවනවා කටයුතු කරනවා. ඉතින් අතරමැද විල්ෆුල් කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. කැමැත්තෙන් මට කරන්න පුළුවන් හැටියට උතන් තමයි කෙරුවයි. උතන් තමයි මමයි. උතන් තමයි මාන්නේ තියෙන්නේ. උතන් තමයි මේ අන්නාගලි කරන දඟලන්නේ. නමුත් භාවනා කරපේකන විතරයි දන්නේ. මේ තටමලා හම්බ කරන දේ 100ට ගන්න බැලුවොත් ඉබේ සිදුවෙන දේ බොහෝ විට 195ට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අර තටමලා ගන්න දේ මම කරගත්ත දෙයක් මගේ මාන්නයට මට හම්බෙච්ච දේ කියලා. අපි අර මුළු 100ම මම කරපු දේවල් කියලා කියා ගන්න හදනවා. මේ වෙන දේ කරන දේ වෙන් කළ දැක් ගන්න බැරි භවනා මනසක් නැති කෙනා. ඒක කතා කරන්න ගියාම මනුස්සයාට විතරයි කතා කරන්නේ. ඒක පරිණාමයේ සුවිශේෂී අවස්ථාවක්. නමුත් මේ කතා කරනකොට අර්ථයක් දැනවීම පිණිස සංනිවේදනයේ පිණිස කරන කතාවල ගුරු කේලාමේ සචන පරිසවචනට කතාවක් ගත්තොත් 99ක් විතරම කිසිම තේරුමක් නැති කතාවක් අපි කරන්නේ. ඒ නිසා වෙන්නේ පටලැවිල්ල. ඊට වඩා හරිය ලීසි කතාවක් කරනවා නම් පේනවා අපි දන්නවා අපිට කතා කරන්න බැරි වයසේ. අපිට කවදාකවත් අම්මත් එක්ක සංවේදන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මවුඩෝන කියන එකක් තියෙනවා. අම්මා දන්නවා අපිට කරන්න ඕන දේ. අපිට යමක් පුළුවන් වෙච්ච දවසෙල්ල අම්මත් එක්ක කරන්න. කතා කරන්න පටන් ගත්ත දා එනිත් එක්ක අම්මත් එක්ක කරන්න. කතා කරන්න බැරි වෙනකන් අම්මගේ දෙනියස වැක්කෙනවා. හරි. සංවේදන ප්‍රශ්නේ උඩින් ගිහින වැක්කේ. ඒක මාතායතනියන් පුත්තන් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. මෛත්‍රිය පිළිබඳ පරමාදර්ශය. ඒ මොකද පොඩි කතා කරන්නේ ඒක තමයි එකම ප්‍රශ්නේ. ප්‍රශ්නේ උත්තරේ. කතා කෙරුවොත් කතා කෙරුවොත් අනන්තයි. ඒකම හිතන හිතවිලි thought without a thinker කියලා පොතක් කියලා තියෙනවා. මාක් එප්ස්ටයින්ගේ ඒ භාවනා කරලා සයිකියාට්‍රි කරලා ලියපුවා. අපේ හිතට එන හිතවිලි 99ක් විතර වගේ ඉබේ අනාදී වල මේ අයාලේ යන හිතවිලි. මේ සීරම මගේ කියාගෙන විඳවනවා නියකට. උදේ ඉඳලා රැය ඉඳලා හෙටි වෙනකන් දාගෙන හීන ඔක්කොටම පලාවල හොයන්න හදන නේ. කවුරක්වත් දන්නේ නැහැ මේක හිතන එකක්ද හිතෙන එකක්ද කියලා. ඉතින් ඉස්සල්ලාම යෝගාවචරය වාඩි වෙලා හිතාමතා කරන සියල්ලම නතර කරලා චිත්ත විනතිය බලන්න කිව්වහම කොච්චර අමාරුද බලන්න. කාටවත් ඒක කරන්න බෑ. මොකද මේ කෙරුමල අක්කමල කෙරුමල අක්කමල අයියල අක්කමල අක්කලා මොනවා හරි භාවනා කරන කියලා තටවන්න හරි ඕන. භාවනා කරන කියලා කියන්නේ මේක විශේෂයෙන් පරියන්කේදී වින දෙයට වෙන්න ඇරලා දේශ බලන්න හිටපන් කිව්වහම ඕකට පැය ගණන් බණ කියන්න බෑ. මොකද ඒ තරම් නිකන් ඉඳලා වෙන දේ බලන්න පුරුදු නෑ. හැබැයි යා හිතාන හිටියට වෙන්නේ වෙන්න ඕන දේ තමයි. ඒ නිසා පරියන්කේට ගිහිල්ලා බලන්න හිටියොත් අපි වග වෙන්න ඕනේ. සසංකාරික කාය සංස්කාර නොකර නිකන්. සසංකාරික චිත්ත සංස්කාර පචී සංස්කාර නොකර නමුත් පස්සේ අහනවා දැන් මේ নানা ආකාර නන්නත්තර දුන අරමුණට මූල කර්මස්ථාන හිත යදවීම සඳහා මෙහෙයුමක් කරන්න බෑ. විතක්ක ਵਿਚාරය. එතකොට කරන එක වචී සංකාරයක් වෙන්නේ නැද්ද? විතක්ක ਵਿਚාර දෙක වචී සංකාරය. ඒක කරන්නේ මොකටද? හිත නන්නත්තර වෙන එකට කරන අපි ඇත්තට මෙනෙහි කිරීමක් දානවා. හරියට භාවනා කරනවා. ඒකට නේ අනිත්‍යතර නෝට එක අධ්‍යා ගන්න පුළුවන් වෙයි. දෙතුන් සැරයක් මෙනෙහි කරනකොට මෙනෙහි කරගන්න බැරි විදියට අරමුණ සමවේද පටන් ගන්නවා. එතකොට ඒක නොකර ඉන්න අචී සංකාර නොයොදා ඉන්න ඒකත් කියලා දෙන්න අමාරුයි. අචී සංකාර අවශ්‍යතාව පාවිච්චි කරන්නේ. කිටිම වෙලාව පාවිච්චි කරලා අරමුණ සම වුණාට පස්සේ ආයෙ මෙනෙහි කරන්න ඕනේ. දේශ බලානින්න කියන එක එහෙනම් ඇයි මෙනි කරන්න කියන්නේ ඇයි දැන් මෙනි කරන්න එපයි කියන්නේ ප්‍රශ්න පරපතර ප්‍රශ්නයක් යෝගාවචි සංස්කාරයෙන් පාවිච්චි කරන සංස්කාර නැති කරන්න කරන වැඩක් මෙතන තියෙනවා ඉතින් ඒකට වචී සංස්කාර ඉතිරිදා කතාව නැත කිරීම වශයෙන් ඇත්තයි හැබැයි වචී සංස්කාර වශයෙන් අරමුණු මෙනි කිරීම වශයෙන් වෙනකට වැඩි කරනවා ටික වෙලාවකින් එකක් නතර මේ දෙකම කාය සංඛාර වචී සංඛාර සංඛාරික සංඛාරික හතරම නතර වෙන්න ඕනේ මනෝ සංස්කාර වලට හිතය. ඒ පිට තියෙන ක්‍රියාකාරකම් තියෙද්දී ඇතුලේ පේන්නේ මේ අපේ ඩෑෂ්බෝඩ් එක බල බල ඉනකන් ඇතුලේ සර්කිට් එක පේන්නේ. ඒක ගලවන්න ඕනේ කෙලෙවන පැසි පේනවා වේදනා සංඥා කියලා. මේකෙන් අපේ හිතට තමයි මනෝ සංස්කාර වලට මේ වේදනා සහ සංඥා මනෝ විකාරය බව තේරෙන්නේ මනෝ බුබ්බංග බව මනෝ සෙට්ට බව මනෝමී බව තේරුම් ගන්න හදන්නේ ඉනේන වේදනාට උපසාධික කියනවා ඉනේන සංඥාවට උත්තර බඳින්න කියනවා කමතාන් සුද්ධ කරන්න කියනවා එහෙම කියන හිතක ඉඳලා මේ වේදනා සංඥා දෙකම ඒක විශ්ින් මේක හට ගන්න දෙයක් බුදුනාංශේ පිටාත ගාලා කියනවා ඔබ දැන් ওই කාය සංස්කාර වචී සංස්කාර වලින් යම් ගැළවිල්ලක් වුණා නම් ඔය මතුවෙන වේදනා සංඥා දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියපන්. නීතමම නීචවමසු මේසවත්තා. එහෙම නැත්නම් මේ මනෝ සංඛාර දිහා විවේක විහා විවේකීව විවේක නිසිත විරාග නිසිත නිරෝග නිසිත පඤ්ඤා සංකම්පති. ඔබ නිසා විවේකීව බලන දුරස්තව විරාගීව බලනවා. දැන් රාග ඇති කරන්න එපා. මේක හොඳ නරක බලන්න යන්න එපා. හරි වැරදි බලන්න යන්න එපා. ලාභ සත්කාර බලන්න යන්න එපා. මේක නිකන් දීපු වෙන දෙයක් නිකන් මොකද රැලි ගන්නවා. මේක මම කියා ගන්න එපා. අපිට ඒක කරගන්න බැරි නිසා අරකේ ත්‍රිලක් අහුවම කියන සතිය කැඩෙයිද සීලෙ කැඩෙයිද සමාධිය කැඩුනද කියලා ඒ නොවුනත් හිත කඩා ගන්න. ඒ මොකද මේ වෙච්ච එක අනුන්ගේ Tamange ගෑණිම වෙන මිනිහෙක් එක පුතියලා හම් වෙච්ච දරුවෙක්. දැන් මගේ දරුවා කියලා නෝ. අහලා තියෙනවද දැන් මේ හතර ඉනාවල එකක් තියෙනවා එහෙම. ඒ හොඳ නැති කියන්නේ. හතර ඉනාවල එකක් තියෙනවා. ගෑණි කුස්සිය වැඩ. මිනිහා එළියේ වැරන්ඩා එකේ බබා තියන්න නලවන අනේ මගේ රත්තරන් පුතේ කියලා. ගෑණි දන්නවා මේ දරුවා වෙන මිනිහෙගේ. ඒතර ගෑණිට හිනාවක් කරන කුස්සියේ පෝර්ණ එක අමින්දදී. අනේ මේ අම්මනේ දන්නවනේ. මේ නලවන්නේ මගේ රත්තරන් පුතා කියලා කාගේ එකක්ද කියලා. ඉතින් ගෑණිට හයියෙන් කියන්නත් බෑනේ මේක. අන්නේ වගේ තමයි මේ හිතට එන වේදනා සංඥා. මම කියාගෙන මගේ කියාගෙන පු탁ඥය විඳවන විඳවිල්ල දිහා බලනකොට බුදුජානනාථට මහා කරුණාවක් පහළ වෙනවා. ඉතින් කාය සංඛාර වචි සංඛාර තේරෙන්නේ නැහැ. සසංකාරික සංඛාරික ભેදයක් තේරෙන්නේ නැහැ භාවනා නොකරන එක. භාවනා කරන එක නට තේරෙනකොට බයක් ඇති වෙන්නේ. චකිතයක් ඇති වෙන්නේ. අනතුරුසුක සියාවක් නැති වෙන නමුත් කවදා හරි බුද්ධ පුත්‍රෙක් වෙලා බුද්ධ දොහිත්‍රකාවක් වෙලා මේ මේ දෙක හරහා දීලා මනෝසංස්කාරට ගියාට පස්සේ ක ඩිස්ක්ලේම් කරන්න ඩිස්වෝව කරන්න ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. වෙයි ඒක කරන්න අමාරු කියලා බුදුහාම කියනවා මේ මනෝ සංස්කාර ගෙවන් කරලා කරලා කරලා කරලා. අන්තිමටම අඩු කරලා අන්න එතෙන්දි පටන් ගන්න කියනවා. ඒකට කියනවා මේ රූප සංඥා මට්ටමට අඩු කරලා හිම්බත් කරලා. ඒක දිහා බලන්න කියනවා මනෝකෝපංගම අනුසෙට්ඨා මනෝමයන වේදි කියලා. සියල්ලම මනෝ විකාරයක් විතරයි. ගියාට පස්සේ ගියා ගියාමයි අපි ආයෙ මතක් කරලා පශ්චාත්තාපුනේ නැත්තම්. අනන්‍ය විදිහට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. අපි මේදී නොදැන ඉදිරියට හිතන අපි කොච්චර අනුර චේතනා පාල කරනවද? කොච්චර ඉදිරියට චේතනා හිතනවද? කොච්චර කරපු දේවල් චේතනාපූර්වක කෙරුවා වැරදුණයි කියලා පශ්චාත්තාප වෙනවද කියලා බැලුවොත් වර්තමාන මොහොතේ වාඩි වෙන්න වෙලාවක් නැහැ. වර්තමාන මොහොතේ ඉන්න වෙලාවක් නැහැ. ඉද වැඩේ. ආවත් ඉතන මීට වැඩිය හරි හොඳයි අනාගතය ගැන හිතුවනම් බබා ගැන හිතුවනම් අපච්චි ගැන හිතුවනම් අම්මා ගැන හිතුවනම් අරයාගේ මගේ සුබසීතිය සඳහා හිතුවනම් කියලා අපි පුදුමාකාර කරුණාවක් ඔළුවට දාගෙන අර Tamange වැඩි පසරලා. ඒක නිසා මේ මට්ටමට එනකොට මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ සත්‍යධර්මයේ බුද්ධ ඝංකාරයට දරා ගන්න බෑ. එයාට ප්‍රධාන බාධා වෙන්නේ බුද්ධ ඝංකාරය. ඒ තියෙන සෙන්ටිමන්ට්ස් ඔක්කොම අයින් කරන්න වෙනවා. මේක දැකගන්න බොය එක එක මේ කරුණාව, මෛත්‍රිය, අනම්මනං, සුබීධිය අනුන්ට කරුණාව කියාගෙන කරන්නේ මොකද? වර්තමාන මොහොත පන්නන එකයි. ඒ මොකද වර්තමාන මොහොත නිරසයි. වර්තමාන මොහොතේ ඉතින් ඉන්නවා. වර්තමානයේ ඉතින් ඉන්නකොට දෙන මොකුත් කරන්නේ නැහැ නේද? මම මොකුත් කරන්නේ නැහැ. මේ තුන ඇති. මාරයට ඔක තුනක් විදිහට අපිට එක එක දේවල් වලට දාන්න. ඉතින් අපි හිතනවා ඒ මායя ඉතින් මේ අනන්ත උදව් කරන එක. ඒ නැත්තම් මේ මොනවාරි මිනිහෙක් වෙච්චාම කරන්න ඕනේ. ගැණියෙක් වෙච්චාම කරන්න ඕනේ කියලා අපේ ළඟ තියෙනවානේ මේ කෙරුමන කතාව. කෙරුවාවල් කියලා જાතිය. ආනි වහරා අපි අවශ්‍යලා තියාගෙන ඉන්නේ බලන්න අපිට කොච්චර අමාරුද මොනවාක්වත් මොකද මේ වගේ තැනක ඉන්නකොට සංසගත කරගන්න කොච්චර අමාරුද. ඉදිරි ඉන්නකොට අපේ දවස මන්ති වැඩි ටික කරගන්න. ඒ නිසා මේ මෙතෙන් ගියාට පස්සේ සාකච්ඡාවක් නොලබුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මෙතෙන් භාවනා කරාට පස්සේ ඒ කමඨාන සුද්ධ නොවුනොත් සාකච්ඡාවක් නොලැබුණොත් ඉති අබුද්ධෝත්පාද කාලයක හරියට මෙතෙන්කම් භාවනා කරපු මනසත් මොකද වෙන්නේ කියලා හිතන්න. පුළුවන් මේ කියලා හිතන තමන්ට හරියට පාර හොයාගන්න. කද්දාවත් කරන්න බෑ. සද්ධාව තියෙන පාරක් තියෙනවා. මෙතෙන් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් දෙනවා. කරකවල අතාරින එක. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා රියස් කරලා කරලා කරලා බුදුහාමුදුරුවෝ කියන දේ අහලා බුද්ධ ශ්‍රාවකෙක් කියන දේ අහලා මෙතනදී එහා පැත්තට පයින්වයි කියන එක මේ මනුෂ්‍යාත්ම පරිලාභය ලබනවට වැඩි අමාරු දෙයක්. කලාතුරකින් කෙනෙකුට තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රමේ නැතිකම නිසා නෙවෙයි. අපේ හිත බලන්නෙම අරියාදු. උඩු හිත බලන්නෙම ගමනට අරියාදු. ඒ නිසා උදුහිත ක්‍රියාත්මක වෙන තාක්කල් වස. ඉතින් අහනවා උදුහිත නැතුව පුළුවන් ද මෙනෙහි කරන්න? ඇත්ත තමයි. උදුහිත ඕනේ මෙනෙහි කරන්න. නමුත් ඒ වැරදි ගත්ත ගමන් කපල පැත්තකට දාන්න. අන්නේ හරියට ප්‍රෝජනේ සලකලා ඒ වැඩේ කරලා යන්නේක මම ගොඩක් කලකට දකින්නේ කාර් එකක් ස්ටාර්ට් කරනකොට ස්ටාර්ටින් ස්විච් එක දැම්මට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරලා අයිඩල් රන් එකට දාලා දෙනවා. හැබැයි වාහනේ හොල්ලන්න යන්න බෑ. මොකද ක්ලච් එක හයි කරලා තියෙන ලාංක එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ක්ලච් එක රිලීස් කරලා යනවා නියුට්‍රල් එකේ තියෙනවා. ඒක තමයි එන්ජින් එක ස්ටාර්ට් වෙනකොට ස්ලෝ රන් එකේ තියෙනවා. ස්ලෝ රන් එකේ තියලා ගියර් එකට දාලා ස්ටාර්ට් කරාට වාහනේ අදින්නේ නැහැ. ඔය ට්‍රේනින් කරන වාහනයක් මිස එල්බෝඩ් කාගේ වරද නැත්තම් නොක් කරනවා. ඒකට හොඳට ගෑස් දීලා පළවෙනි ගියර් එකට දාලා හෙවි ලෝඩ් බරලි ගියර් එකට දාලා මීට ක්ලච් එක රිලීස් කරනකොට අර මහා යකඩ කඳ ඒ එන්ජින් එකත් එක්කම මිනිසියොත් එක්කම මේක හෙල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඩ්‍රයිවිං කරනකොට ඉස්සල්ලාම බලන්නේ. මේ මනසට නොක් කරගන්න නැතුව ක්ලච් එක දෙන්න පුළුවන්. ඒ ක්ලච් එක දුන්නාට පස්සේ අමාගිරි ගන්න හැරතන පහක විතර වේගින් වාහනේ ඉස්සරහට යන්න පටන් ගන්නවා. එතකොට වාහනේ ඇවිදින එකයි. අන්නේ මොමන්ටම් එකත් එක්ක තමයි හරියට වෙලාවට හරියට ගෑස් ටික දීලා සෙකන්ඩ් එකට දැම්මොත් අපි දැන් ෆස්ට් ගියර් එක අයින් කරනවා. ෆස්ට් ගියර් එක අයින් කරනකොට සෙකන්ඩ් එකට යනවා. මොකද ෆස්ට් ගියර් එකේ එක පැත්තමකට දැවෙන ඉන්ධන ප්‍රමාණය වැඩි. එන්ජින් එක හරි RPM එක දුර. සෙකන්ඩ් එකට දැම්මම පස්සේ ඒ ඉන්ධන ප්‍රමාණය මාර්ග දෙගුණක් විතර යනවා. නමුත් ඒක ගානට ආවට පස්සේ සෙකන්ඩ් එකත් විසි කරලා තර්ඩ් එකට දානවා. දැම්මයි කියන එන්ජින් ගියර් බොක්ස් එක ගල්ලා පැත්තක දානවා නෙවෙයි. මොකද දෙක කියන මේ ෆස්ට් එක පැත්තක දානවා කියලා කියන්නේ දැන් වාහනේ නැත දාලා ෆස්ට් ගියර් එක ගල්වලා පැත්තකින් තියලා යන්න. පිස්සු. මේ වාහනේම තියෙන්නේ මේ පොඩි කම්බිනේෂන් එකක් විතරයි මේ 1 2 3 4 කියලා. ඉතින් අර මිනේ කිරීම ෆස්ට් ගියර් එක. ෆස්ට් ගියර් එකට දාලා ඒක ගානට රත්ලා ආවට පස්සේ ඒක පැත්තක තියනවායි කියලා කියන්නේ බෙල්ල කපලා කුල්ලෙන් වහලා පැත්තකට දාන එක නෙවෙයි. සෙකන්ඩ් එක දාන සෙකන්ඩ් එක තර්ඩ් එක දාන ඊට පස්සේ ඕන වෙලාවක ආය වෙලාවක පහනේ නැතර කරන්න ඕන නම් කන්දක් හම්බුනා නම් බර වැටුණා නම් බර ගිය කර දාත හැකියි ඒ උගව දෙනකොට මේ අපේ මෙෂින් එකේ මේ වගේ ගියර් හතරක් තියෙන බව හතර ගැත්තේ මම මේ වාහනේ සාමාන්‍ය තියෙන කමේද ඉතින් අන්නේ විදිහට ඒ දේ කරගෙන යන්න බැරි අපි මේ තියෙන නිත්‍ය සංඥාව නිසා අපි දන්න ටික විතරයි හත්ති ඒකට තමයි නිවන තියෙන්නේ කියලා මට එකක් කියත හැකි. අපි දන්න තුන ප්‍රදේශය තුළ නිවන නැහැ කියන එකට මම ගොඩක් එකඟයි. දන්න ප්‍රදේශයක නිවන නැහැ. තියෙනවනම් මේ පොට්ටෙන්ද බීරණ්ඩත් කිසඳ විහට්ටණ්ඩත් ඉඳලා හිටලා කහකලා නිවන ලැබෙන්න ඕන. එහෙම එකක් ආදාවත් නැහැ. ඒ නිසා නිවන තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි දන්න ශේෂ්ඨයෙන් එහා පැත්තේ කියලා හිතන්න. සෙල්ලක්කාරින්ද එහෙම නැත්නම් රෙඩිකල් වාදී අයට වැට කඩාන යන ගහල කඩාන යන හරක් ඉන්නේ උණ්ඩ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔය ගහල ඇතුලේ තියුතිකී කරෝ ඉන්න කටට ආගම ඉතුරුයි. දිව්‍ය ලෝකෙ ඉතුරුයි. ඒ ටික ඉතුරු නාර නිවනට නම් යන්න බෑ. මොකද ඒකට මේ Tamanට උදව් කරපු ඉනිමකට පයින් ගන්න ගතිය තියෙනවා. අර ගත්ත ටික වැඩ ඉවරචිවාන් අයින් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට මේකේ තියෙන විශේෂත්වය දකින්න එක තමයි ඔය චේතනා සූත්‍රයේ බුදුහාමුදුර සඳහන් කරන්නේ. අඩුපන් අඩුපන් අඩුපන් ගියාම යංච චේතේති යංච ප්‍රකප්පේති යංච අනුසේති ආරමණ මේ තංගෝති විඤ්ඤාසතිතියා. අපි මොනවාක්වත් කරන්නේ නැතුව අරමුණක් නැතුව ඔහි බලාගෙන ඉන්නවා කියන සත්‍යයට ආවට පස්සේ මේ චේතනාව තමයි විතරයි කියන ආ විඤ්ඤාණයට ආහාර වෙන්නේ. ප්‍රකල්පන විතරයි අනුසය විතරයි නිසා එතෙන්දි චේතනා නොකර ඉන්න එකට සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේදී බුදුජානන්සේ ගිරිමානන්ද ආමරණ මතක් කරනවා "යේ ලෝකේ උපයෝපාදාන චේතසාදිඨාන අවිදිවේසානුසයා තේ පජාන්තෝ විරමති නෝපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා" තණ්හාව නැති කිරීම කියන එකේ අන්තිම අඩිය තමයි අඩුගානේ උපයෝපාදානයක් චේතනාවක් අදිෂ්ඨානයක් අභිරතියක් මොකක්වත් නැති. චාරීම කම්මැලි. අරෙම නීරසයි කාම භෝගයයි. නිවන වෙන්නේ කරණ තියෙනවා මේක කළ හැක්කක් මේ ජීවිතේදීම. ඉතින් බාරගන්න එකයි ප්‍රශ්නේ කියලා. එයා මොකක්වත් නොකර බලන්න හදනවා. උපයාගත්ත දේ උන්ට පටල වෙනවා. උන්ට සිද්ධ වෙනවා. උන්ට පශී කරගන්න හදනවා. ඉතින් ඒකට උපදෙස් දෙන්න බෑ මේ ලෝකේ ඉන්න කිසිම විශේෂඥයෙකුට. මොකද විශේෂඥ උපදෙස් දෙන්නේ චේතනා පාල කරන්න. අදිෂ්ඨාන, අභිරති. ඒවා තියෙන තාක්කල් මේකට සමාජිකත්වෙ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අහවිලා අපිට තියෙන ක්‍රම ගොඩ එන ක්‍රමයි. මට කියන්න බෑ මේ මම දෙන උත්තරේ මයි උත්තරේ කියලා. නමුත් මම පෞස්සන්න හදන්නේ භාවනා කරන යෝගාවචරය ආර්ය පරිහෙණි කරන්න. තමන් දන්න දේ කිසිම උත්තරයක් නැහැ. සම්පූර්ණ නොදන්න නూరు ලෝකයක තමයි අපිට අපේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ප්‍රෝජන සරල හැම එකම පාවිච්චි කරන්න ප්‍රෝජන ඉවරනට පස්සේ හැම එකක්ම විශ්ිකරන්න. නිස්සය නිස්සය බන්තේ නිතරණං වතුනේ දේශේති කියලා ආනන්ද හඳුන්වනවා බුදුචානන්සේට ඔබ වහන්සේ මේ එක එකක් මේක අයින් කිරීම තව එකක් පිට කරන ඒක අයින් කරන තව එකක් පිට කරන ඒක අයින් කරන තව එකක් පිට කරන ක්‍රමයෙන් තමයි උපවහන්සේ මේකට වීම කතා කරන්නේ මොනම දෙයක්වත් අතේ තියාගන්න දෙයක් නැහැ එතන තමයි විමුක්තිය තියෙන්නේ මම දන්නේ නැහැ මේ ගොඩක් කතා කරා මේ අදහස් සංවේදී වුණාද නැත්නම් මම දන්නේ නමුත් මම දන්නවා යෝගාවචර නොවේ නම් මේ කතාව මම කරන්නේත් නැහැ තීරමක් ඇත්තේ නැහැ කියලා තීරු ගන්න බෑ නමුත් මම හිතනවා මේ භාවනා කරපු අඩු ගන්න ප්‍රශ්නයක් එක්කනට ඒ ප්‍රශ්නට උත්තර නියම ක්‍රමයට වාණිය ක්‍රමයට ලැබෙන්න ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඥාතක ප්‍රශ්න කරන්න කියලා මම සාදර වෙනවා. එහෙම නැත්නම් අපි යන ඊගා ප්‍රශ්න. සාදර ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් මම සඳහන් කළා මේ සංඛාරක අපි දැනටම දිවිදේවා. සසනාස අපි සාමාන්‍ය කාට හිල දකින්නට. ඒ හිල හිතෙන්න ඒව මතු කර මේව හිතේම දකින්නවා. එතකොට ඒවා ඉති දෙනිකර පස්සේ දකින්න ලෝකෙ හිතේම මතු කරලා හිතේම ගන්න අරමුණ හිතේම මතු කරලා දෙන්නේවද දෙවියෝ කියන කෙනෙක් කෙනෙක් දෙන්නේ හිතේම මතු කරන අපි තවට දකින්න තියෙනවා වැඩ දක්නකොට හිණයක් වෙන්න ඕනේ මේක. ඔය දවල් හීන ඉවර කියන. දවල් හීන කියලා කියනවා. මේකට හොඳ උත්තරයක් තියෙන උත්තර දෙකක් තියෙන එකක් මම කියන්නම් මේ අපි මේ ලෝක ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක මේක සම්බන්ධ වෙච්ච හැටි චීනයේ හිටියා බුදුජානනාංශේ කාලෙම ලාවුත්සු කියලා මුතුම රැඩිකල් වාදී අදහසක් ඇති මිනිස්සෙක් යා තමයි ඒ ටාවිසම් කියන එක පටන් ගන්න තිබුණේ ඊට පොඩ්ඩකට ඉස්සරහට කොන්ෆියුසියස් එයා තමයි රාජ්‍ය නීති සංග්‍රහය හදලා හයරාකි එක හදලා චීනයේ මහා අධිරාජ්‍යයක් වාට ලෝකේ ප්‍රධාන අධිරාජ්‍ය බවට පත් වෙන්න දීටිපත්ති ඇතුළු කවුටුලිය වගේ එහෙම නැත්නම් මේ බටහිර ලෝකෙච්චියා එකනේ කෛරාටික රාජ්‍ය තන්ත්‍රය හදන මිනිස්සු. කොන්ෆියුෂන් ඒ වගේ කෛරාටික කියන්නේ හැබැයි රාජ්‍ය තන්ත්‍රය හදලා තියෙනවා. මේ ලාවොත්සු දවසක නිදාගෙන තියෙනවා. නිදාගත්තට පස්සේ එයා දැක්කලු සමනලෙක්. දැන් හිතවත් හරි පිසි දුති නැති. එයාට සම්පූර්ණ සමනලයාගේ මතිමතාන්තර හැසිරීම මේ හීනේ ලුසිඩ් ඩ්‍රීම් එකක් කොච්චර සමීපුණාද කියලා බැලුවනම් එයා නැගිටට පස්සේ පටලවිල්ලකට ආවලු මේ මිනිස්සෙකුට නිින්ද කියලා සමනලෙත් දැක්ක අද නැත්තම් සමනලෙට නිින්ද කියලා මිනිස්සෙක් දැක නිවන් දන්නේ නැහැ. ඉතින් ඉතලා අද මුළු සම්පූර්ණ චීන ආර්ථිකයේ තියෙන අපි ඉන්නේ හීනෙක කියන පදනම. මේකට ලස්සන උත්තරයක් හම්බ වෙන එක අවසන් හදන ඥානන්ද සාංශය හරියට ඒ බණේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා අභිධර්මයේ උගන්වනකොට පස්ස පංචමක ධර්ම උගන්වන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකා. එන්ටම මධුපින්නික සූත්‍රයේ තියෙනවා. නමුත් සාරිපුත්‍ර සාංශේ සමාධිති සූත්‍රෙ පෙන්වන්නේ වේදනා චේතනා පස්ස මනසිකා. වේදනා චේතනා පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. කියන අපි යමක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා තුන හරහා ගිහිල්ම ස්පර්ශ කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා කැම මේෂයක් තියෙනවා. චීන කැම, ඉන්දියන් කැම, වෙස්ටර්න් කැම, උදේ කැම, දවල් කැම, බීම, සරවීම ඔක්කොම තියෙනවා. දැන් මේකේ මම මේ දේ කන්නේ කියලා මම මොකක් හරි අල්ලනවා කියලා හිතන්නේ මම. මම වැඩේ එකක් ගන්න හදනවා කියන්නේ. ඒ වැඩේ ගන්න ඉස්සෙල්ලා මගේ චේතනාව වැඩ කරලා ඉවරයි. සංඥා වැඩ කරලා ඉවරයි. පස්ස ඉස්සෙල්ලා යනකොට මගේ චේතනාවලින් ගිහිල්ලා මම තෝරන්නේ කොච්චර තිබුණා. මගේ චේතනාව විසින් මාව මෙහෙවන ලද්ද විතරයි. මගේ සංඥාව විසින් මට ඕන දේ මා තේරුවට පස්සේ මම හිතනවා මම නෙතිරුවේ මට ඕන දේ කියලා. මත් මාව තෝරන දාස භාවයටපත් කළා තියෙන්නේ මගේ පුරුදු මගේ වේදනා සංඥා චේතනා සංඥා දෙක. නිසා මේ මේසේ කොච්චර දේවල් තිබුණත් මට හැම එකම ගන්න බෑ. ඒක මගේ චේතනා සහ මගේ වේදනාවල පෙරමණ පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. ඉතින් මම හිතනවා මට ඕන දේ මම ස්පර්ශ කරන්න කියලා. මට ඕන දේ නෙවෙයි ඒක වෙලා තියෙන්නේ. අර වේදනා අර සංඥා වලින් පිළිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාකන්න මේසේ ඔක්කොගෙම පිළිච්ච බුෂේ ඩයට් එකක් නෑ. ලංකාවේ ගිය මිනිස්සු ටික අපිට කන්න දුන්නොත් එහෙම ලංකාවේ කෑම ඉවර වෙලා අනික් කෑම ඔක්කොම ඉතුරුලා තියෙන්නේ බෑ. තියෙන්නේ ලංකාවෙන් ගිය එකත් නැති ඉන්දියන් කෑම කන්න. වෙස්ටර්න් කෑම කන්න. චීන කෑම කන්න. බුදුගේ චේතනාව වෙනස්. ඉතින් ඒතන මේ වේදනාව ස්පර්ශය විසින් කැමිනේසක් නවන කියන කතාව නෙවෙයි කියන්නේ. කොච්චර දේවල් තිබුණත් අපිට තියෙන්නේ වර්ණ අවශෝෂණය. සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන් එක. ඒ දේ මට ඕන දේ ගන්නෙ මම දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. චේතනාව ස්පර්ශයට ඉස්සරහින් පයි. සංඥාව චේතනා වේද ස්පර්ශයට ඉස්සරහ කරනවා. ඉතින් මම කියපුවා මම කියා මම කියහම මට ඕන දේ මම තීරුවේ කිව්වට අර්ධික වෙලා තියෙන බව. බලනකොට මම මගේ රත්තරන් පුතිය කියලා තෝරනකොට වෙන මිනිහගේ දරුවෙක්. මම නලවනවා කියන්නේ. මම තෝරාගත්ත දෙයි <clears throat> මගේ දෙයි කියලා නම් මම දන්නේ මගේ රුචි අරුචි මේටි ඉස්සලා පැනලා තියෙනවා. මගේ පෞරුෂත්වයේ ඉස්සලා පැනලා තියෙනවා. පැනලා තෝරන දේ තමයි මම වාල් භාවයට මම මේකට කැමතියි කියලා ඇබ්බැහි කියන ලෝකේ. ඒ සේල් වැඩ කරන වැඩ කරන හැම එකම හරි අහිංසකයි. අඩු ගන්න දැන් ওই තියෙන මුස්ලිම් ත්‍ස්තවාදීන් තරන බැලුවහම අපිට මවාපාල පෙන්වන්න දොඩ මු යක්කු මු යමපල්ලෝ මු අනම්මන කියලා. නෑ ඒක කන්ඩිෂන් කරාට පස්සේ චේතනාව කන්ඩිෂන් කරාට පස්සේ ඕන දෙයක් කරද. ඒක පිටේටුනේ දැන් කරනවා. මාස 6 වටම් පොඩි දරුවෙක් කරගෙන උට දිගටම අවුරුදු 10කට වෙනවා ඉලෙක්ට්‍රික් ෂොක් කරදෙනවා. දිටි දිටි දිටි ඉඳලා උගේ බ්‍රේන් එකට දැම්මම පස්සේ චිප් එකක් ඌට තුවක්කුවක් කරන මේ සීරටම වෙඩි තියාගෙන යන්න පුළුවන් ඌ දන්නේ කොහොමද වෙන්නේ කියලා. ජීවිත පත්‍රේ ප්‍රධානම නිවුස් එක තමයි. ඉස්කෝලේකට ගිහින් ළමයි 18යි ටීචර්යි එක ළමයි වෙඩි තියලා ඒකත් වෙඩි තියාගෙන මැරලා. ඉතින් අපි කට අරගෙන බලනවා අයියෝ. ඔතේ වෙනම සංවිධානයක් කරනවා මේ චේතනාව හදන්න පුළුවන්. චේතනාව කන්ඩිෂන් කරනවා. මොකද උන්ට ප්‍රවෘත්ති වෙන්නේ. දෙකල වල ඒක ප්‍රවෘත්ති මාන. ඊට වැඩි එකතයි අපේ චේතනාව. ඒ ඒ බාහිර ලෝකේ තියෙන ওই මොඩල් එකට වැඩි එකතයි අපේ චේතනාවට අපේ සංඥා. ඒව දන්නේ නැතුව තමයි මේ මමයා මම හොයන්න හදන්නේ. මට අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්පර්ශයේ විදි කැමීෂන් නෙවෙයි කියලා හිතන්න යන්න එපා. කැමීෂේ තීන්දිය ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා චේතනා සංඥා දෙක වැඩ කරනවා කියන එක බැලුවොත් හිත ගිය තන ආදරජ මාලිගාව සෑදී. wherever you go there you are what you see that you are ඉතින් තේරුම් ගන්නට පස්සේ බලනකොට අපි රූකඩ දර්ශනේ අපි අර යට තියෙන ලීකැලිටි එක විතරයි නූල් තෙල්ලමයි නලවන්නේ කනේ උඩ එයා නලවනකොට රූකඩේ වෙනවා රූකඩේ මේ විදිහට කොල්ලනවා දැන් උඩ ඉන්න එක බීලා කෑ ගන්න හැබැයි අපිට වෙන්නේ රූකඩේ කතා කරනවා ඉතින් ඒ දවසක් යන රූකඩ වෙන්න වෙන්න හරි මිනිස්සු ගල් ගන්න පටන් ගත්තා බලනකොට මේ ජයනේ මහා පරාජය කැටි කටළු තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේගේ රූපෙට සිවුරු දෙක අල්ලගෙන නටනලු. තණ්හා කියලා මෙහෙම කරගෙන ඉන්නවලු ගහකුණු සුදා. ඒ උග්‍රිල්ලේ කාක ඩෝල් මාරු වෙලා බීලා. ඉතින් බලයි මිසු ගල් ගහන කොට ඌ දන්නේ මොකද මේ රූපට ඔඩ මිස්සරි ආසයිනේ. අපිත් ඒ වගේ තමයි මුන්න චේතනාවට නටනවාද? අගතරෙන් දුවන මොන සංඥාවද කියලා එක්කේ කොටුවක්වත් නෙවෙයි. ඒ ලෝකේ ඉන්න ඉහළම පැලැන්ති එකක ඉඳලා 16 දක්වා. දැන් නම් 16 වාලු නැහැනේ. මුඛාටවත් චේතනා නෝක බලන්න බෑ. අපි වැඩ කරන්නේ මොන චේතනාවෙන්ද කියලා. අපි එජෙන්ඩා එක මොකක්ද කියලා. මේ දවස් පුරා මෙහෙවන්නේ මොන එජෙන්ඩා මොකක්ද මොටිවේෂන් එක කියලා බැලුවොත් තුච්චයි. ඒකයි අපිට බමන කරන්න ඉන්න බෑ වෙලා තියෙන්නේ. ඒකයි අපිට භාවනා කරනකොට එපා වෙන්නේ. මොකද දිගටම අපිට තියෙන්නේ මොකෝ මිරිකලා මොකේ මොසුරගම කන්නේ කොහොමද? මගේ જાති බෝ කරන්න කියන්නේ මගේ જાති මරන්නේ කොහොමද? ඊට පස්සේ මුකින් මම අරස වෙනවා. ඔච්චරයි වෙන මොකක් නැහැ. ඒ ඇති මනෝ ඔක්කොම එකයි. මේ කාටද තියෙන එකම ආසාව જાති බෝ කරන්න ඕනකම තියෙනවා. අරස පිළිබඳ ප්‍රශ්න දෙන එක මේ පරිණාමයෙන් ආවෙ. ඒ මේ මයි ළඟ ඉන්න කෙනා තමයි මට ඉන්නේ එකම හතුරයි කියලා. ඉතින් බලනකොට හැම එකම එකයි. බුදුදහමේ කියන මේක මුවාව ගලවලා දාලා බලපන්. මුද කරන්නේ තියෙන වැරදි අදහස આવොත් ළඟින් ඉන්න මිනිහත් එක්ක තරහ වෙන එක විතරයි. ඉතින් මේ මනුස්සයත් ඉන්නේ මගේම ඉජෙන්ඩායක. ඒ වගේම න්‍යායපත්‍රයකට. ඉතින් තමන්ට තමන් කවුද කියලා බලන්න ඕනේ නම් ස්පර්ශය තමයි වැඩි ක්‍රියාත්මක කරන තැන. පිටින් එහාට අල්ලන්න පුළුවන් තැන ඉස්සත් පස්සේ හරහා ස්පර්ශය ඉන්නේ ඉස්සලා. ෆෝරනස්ලා වගේ. එහෙම නැත්නම් කර්සර් එක වගේ චේතනාවයි සංඥාවයි දුවලා ඉවරයි. ඒ නිසා අපිට රැහින පේනේ, පේන හිනේ අපි දකින්නවා නෙමෙයි, දකින්න නෙවෙයි ඇත්තට මනසට කිමිකල් එකක් නෙදුවන්නේ. ඒක ඉස්සෙල්ලා චේතනාවයි සංඥාවයි දුවලා ඉවරයි. ඒ නිසා දකින්න හිනේ තමයි හිතේ තියෙන මේ ප්‍රමේරිල්ලක් විතරයි. එහෙම නැත්නම් වමනයක් විතරයි. ගොජයක් විතරයි. ඉතින් අපි හීන අහන්න ගියාම තව කාට හරි ඒක කියන්නේ මේ මේ දෙයියෝ ඇවිල්ලා කතා කරුවා අන්නම් මනම් කතා කරුවට භාවනා කරන මනසට යෝගිකට දෙන්න යන්න පුළුවන්. ඒ අරමුණ ගෙවිගෙන යනකොට අපි අනිවාර්යයෙන්ම හීන ලෝකයකට යනවා. උගදෙනේ බයයි ඒකට. ඒ මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ මේ භූත දෝෂයක් ඇවිල්ලා. ඒක නැත්තම් මේ භාවනා කරලා පිස්සු වෙනවා කියලා කියන එක තමයි. ඉතින් මේ මිනිස්සු එන්නේ ඉස්සලාම පිස්සු. භාවනා කරන පිටු තද වෙන එක විතරයි. භාවනා කියන්නේ පිටසුවක් තමයි පිටසුව තේරුම් ගන්න කියලා කියොත් නම් තේරුම් ගන්න පුළුවන් භාවනාවේ අරමුණ ගෙවිගෙන යනකොට. මේ සියලුම අඩනින්නේ අඩහීන සිටින දේවල් පේනවා. හැබැයි යම් ප්‍රමාණයකට සතිය අරසාව තියෙනවා, සීල අරසාව තියෙනවා, ශ්‍රද්ධාවේ අරසාව තියෙනවා. ඉතින් අපි ඉතින් ගියාට පස්සේ මුළු ලෝකෙම පුදුම විචිත්‍රයි. පුදුමාකාර විදිහට මේ හැම සිද්ධියකම ධර්මතාවය දකින්න පුළුවන්. හැම සිද්ධියකම තියෙන ඔලොමලකම දකින්න පුළුවන්. හැම සිද්ධියකම තියෙන චේතනාවක් ගන්න පුළුවන්. හැම සිද්ධියක මොන සිද්ධ වුණත් අපේ හිතට සංඥාව ගෙනත් දාන ලනුවක කේලංකාරයක් වගේ ගෙනත් දාන හැටි බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්පර්ශය හදාන ගොඩනැගිලි ගහගෙන කණු හදාගෙන ආස්මාල් ගහගෙන හැටි බලන්න පුළුවන්. නමුත් ඔක්කොටම ඉස්සර වෙලා තියෙන මේ ලනුව දෙන බුරුල්කම මේ ගොඩබෙරගු දෝරුකම දෙන මේ චේතනා සංඥා දෙකම ස්පර්ශයට ඉස්සලා පහළ වෙනවා කිව්වට පස්සේ මම විශ්ින් කරන්න නැත්තද පිට කෙනෙක් කරන්න නැත්තද දෙකෙන් එකතු වෙලා කරන්න නැත්තද දෙකෙන් තුතේ තුරේ එකද කියලා බැලුවොත් අතරට මෙහා පැත්තේ ගිය උත්තරයක් හම්බ වෙනවා මම මේ කියපු කාරණාට අදාළව කතා කරාද නැත්නම් කියපු කාරණා විසඳුනාද කියලා එහෙම නැත්නම් ආයෙත් ප්‍රශ්න වර්ණ කණ්ඩේ කියලා මම ඉල්ලයි සාමාන්‍ය ජීවිතයේදී මධ්‍යස්ථ මානසික මනෝමය නම් කොච්චරක් මේක මම මගේ කරගන්න හැදුවත් දැනුවත්වම ඉන්නේ නැත්නම් සිහිනේක කියන්නේ සත්‍ය වටලා ගන්න තාක්කලම සිහිනේ කියන්නේ සත්‍ය වටාගත්තට පස්සේ තීනක ඉන්නේ ඒක දන්නවා එච්චරයි වෙන්නේ ඒකයි ඒකට අයිතිවාසිකම් කියන්නේ ඒ නිසා මේකට සාමාන්‍ය Hindu Hindu එකේ කියන්නේ මායා බුද්ධ ධර්ම කියන්නේ මිරිඟුව එහෙම නැත්නම් මේ මායා මිරිඟු ලීලාව කියන වචන පාවිච්චි කරනවා. සීනී කියන වචන පාවිච්චි කරනවා. ඒක සාමාන්‍ය මේ මේ গুপ্ত දේ පෙන්ලා දෙන්න මේ ලෝකේ තියෙන නිදර්ශන හතරක් තියෙනවා. තව ඒක ඇති. ඔය හතරම දැන්න මනුස්සයෙක් මේ දන්නේ චිකනට විචාර කර දීම සඳහා පාවිච්චි කරනවා. ඒ පුදුමයි. ඒක දිහා බලනකොට ඒ ඒ ගැටි හරි භයානකයි. ඒ වගේම හරිම මේ අනිෂ්ටිලයි. එහෙනම් හරිම අනතුරකට ලක් කරන්න පුළුවන්. මේක විල කරන්න දෙයක් නැහැ. දැන් අපි කොච්චර ඉන්ෂුරන්ස් දාගෙන හිටියත් කොච්චර බැංක් නෝට්ස් දාගෙන හිටියත් අපි කොච්චර නම්බුනා මොනවා කරන්න හිටියත් හිට කානවපල්ලි වැටලා මැරලා එයිද කියලා මොකාටවත් කියන්න බෑ. මොන විදිහකට කියන්නේ කාටවත් කරන්න. ඉතින් අපි හිතන නෑ නෑ මේ අරව මිනිස්සු තිබ්බොත් එහෙම වෙන එකක් නෑ කියලා පිස්සු. ඒක හැබැයි වෙන්නේ නැති බවත් හැම එකම දන්නවා ඒකයි බොන්නේ. අවුරු උච්චර හැම කරත් උදාන්න ඕක වට හරියන්නේ නැහැ. ඔය දැන් ඉන්න ටික ටිකක් අරදින් ටිකක් පිළ පිළ මුදිය ගන්න එක තමයි අමුතු දෙය කියලා දාන්න. මොකද මේ මේ ලෝකේ ප්‍රසිද්ධ වේදිකාව. මේක ප්‍රසිද්ධ වේදිකාවක්. ඔය ඔක්කොම වේදිකාරෝ අතෘප්ති කරව මැරෙන අතිත්තෝ කාමදාසෝ. ඒක ඇත්තටම හොඳටම දන්නවා නැති පරිමිනියට වැඩිය යමක් කම කියන මනුස්සයා දන්න මහන්සිලා හම්බ කරාට ඒකකින් ඔය කියන කිසිම මේ මේ රක්ෂණයක් කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒක නාස්තික හෝ උපදේ තීන මිනිසු කියන එක නාස්තික දෘෂ්ටිය උච්ඡේදවාදය අකිරියතා අපගබ්බ අරස රස වචන 71ක්ම තියෙනවා. හොඳට ඇනලයිස් කරලා බලපුවම පේනවා අකමැත්තේ නමුත් චිත්ත වේද මේක තමයි මේ ජීවිතය කියන්නේ දුකක්. ඒන් එහාට කියන දෙයක්. හැබැයි ඒක දැන ගැනීම විතර සොම්නියක්. එමුදා විතර ලස්සන මගේ දාවචරයට ඒක දැකගෙන ඉඳලා සූස්තියක් වෙන ලෝකෙම නැහැ. ඒක බුදුසසුන කියලා තියෙන දුක නම් දුක තමයි මහන්නේ. මොකද දුක දුක බව දැනගැනීම විතර සැපක් මනුස්ස ජීවිතේම නැහැ කියලා. ඒක ඔක්කොටම සැපක් නැහැ. උගදෙනේ කිව්ව දකින්න කැමති නැහැ. ඒකට මේ සුන්දර ආලර ආලප්පන ලාලප්පන සහිත මේ ආලවඩන ලෝකෙ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් හීන දකින්න ඉඩාරින් තමයි සත්‍ය නම් ඒක තමයි දෙයක් මම දන්නේ. මම වගේ මිනිස්සෙක් එහෙම හිතන්නේ. මහානගරේ චේතනා කියනවා චේතනා සමාන ගන්නකොට චේතනා කියන්නේ චෛතසිකයේ මඩ පොඩි ගැටලු පැකිලිලා තියෙනවා චේතනා කියන්නේ මොකක්ද කියන්නේ සිතුවිල්ල සිතුවිලි රාශියක් කියලා කරන ක්‍රියාකාර සංස්කාර චේතනා කියන්නේ එතන චේතනා වාගීය මනස සඳහා කරපු චේතනා කියන්නේ ඒ චෛතසිකයකට චේතනා අනිවාර්යම චෛතසිකයක් හැබැයි ඒක මං දුත්ත උත්තරේ දුන්නයි කියලා ප්‍රශ්න උත්තර ලැබෙන්නේ නැහැ. මොකද ඒක මේ මේ චිත්‍රපටයක ද්විත්‍ය රංගපෑම්, ත්‍රිත්‍ය රංගපෑම්, ආදී විශාල රංගපෑම් රාශියක් රංගපාන වැදගත් චිත්‍රපටයේ වැදගත් චරිතයක්. ඒකට මම මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්නම්. පාවොක්සයිඩෝ ඉදිරිපත් කළ තිබුණා. අපේ හිතක මෙහෙවීම කරන චේතනාව හා සමග යන වර්ගයේ චෛසික තුනක් තියෙනවා විතක්ක මනසිකාර චේතන. ඒ තුනින්ම කරන විතක්ක කරන්නේ බොහෝ අරමුණු තීදී කර්මවල හිතනවා. මනසිකාරය කියන්නේ හිත අරෙමේ යන දෙනට ඒ ඒ දෙයට ඇඩ්වර්ටින් කියලා කියන දෙයකට හිත යොමු කරනවා. චේතනාවත් එච්චරයි. එතකොට මේ තුන මේ තුනම අපි බහනති වැඩ ගන්නවා. මනසිකාරය යෝනිසෝංශෝචේ පාවිච්චි කරනවා. චේතනේ විතක්ක කාම විතක්ක මේ නික්ඛම විතක්ක විහිංසා විතක් ආදී වශයෙන් විතක්කත් වැඩ කරනවා. චේතනාවලක් තියෙනවා. ඔය මේ කුසල චේතනා අකුසල චේතනා අභ්‍යගත චේතනා කියලා තුනේම තියෙනවා. මේක විස්තර කරනකොට කොහොමද මේ තුන තුන් දෙනාගේ ක්‍රියාකාරකම් තුන සහ අඳුනගන්නේ කියලා ඒ මේ මේ මචන් ඔය හිටපු පරණ බර්මී ෂැඩෝ කෙනෙක් ක්ලිප් එකක් ආක්සයිඩ් පොත පරිවර්තන කරන මට හම්බුණා මම හිතන එක උදව් වෙයි කියලා. මෙහි තියෙන්නේ අර මේ රෝවිං බෝට්ස් තරඟට මේ තරඟ කරන්නේ බෝට්ටු තරඟ තියෙන්නේ. ඒතකොට 10 දිනක් විතර වාර වෙලා දිගට මේ කට්ටිය හබල් ගන්නවා. ඒ ඉක්මනට මේ හැපතර ගිය කරා දිනන තරඟ තියෙන්නේ. රෝයින් බෝට්ස් කියන්නේ කියන්නේ. අබල් අබල් බෝල් අබල් වරු ටීම් එකක්ම එකතු වෙලා. ඉතින් ඒගොල්ලෝ හරි ලස්සන ටීම් එක වැඩ කරනවා. ඉතින් එහෙම වැඩ කරනකොට පිටිපස්සේ රඩරක එක්කෙනෙක් ඉන්නවා. අවර පෙත්තේ එක්කෙනෙක් ඉන්නවා. උරුවේ ඉස්සරහා තැල්ලේ එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි නායකයා. එයා පිටිපස්සේ රඩරක ඉන්න එක්කනට අවර පෙත්තේ ඉන්න එක්කනට ඩිරෙක්ෂන් එක කියනවා. අර කට්ටිය දිගටම ගහනවා. ඒ දිගටම ඒගොල්ලෝ මේ හබල් ගන්නවා. ඉතින් ඒ ඒ ඔක්කොමල දිනීම සඳහා වැඩ කරන්නේ. ඒගොල්ලන් දන්නවා මෙතන මම ඉන්නේ අතන ඉල්ලේ. තව කට්ටියක් ඉන්නවා තරඟෙට මම අපි ඔක්කොම යනවා. ඉතින් ඒකට සාමූහික ප්‍රයත්න කරපටි තියෙනවා. ඒ දින්නනකොට හබල් ගන්න එක්කනට නැත්නම් හබල් කණ්ඩායමට කියනවා විතක්කේ කියලා. අවර පෙත්ත හසුරුවන එක්කනට කියනවා මානසිකාරය කියලා. කණ්ඩායම් නායකයාට කියනවා විතක්කේ කියලා. ඔක්කොගෙම සාමූහික ප්‍රයත්නෙන් තමයි ජයග්‍රහණයට යන්නේ. යම් කිසි කෙනෙකුට ඒ සාමූහික ප්‍රයත්න නොලැබුණොත් ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. සඳ මේ අටුවාවේ පෙන්වන්නේ දහන වඩුව නැති වෙනකොට වඩු පන්තියේ මෙහෙවන ප්‍රධාන වඩු ශිෂ්‍යයා මහ වඩ නැහැ වඩු මඩුව වැඩ. ඒකට එයාගේ ප්‍රධාන වඩු ශිෂ්‍යයා තමනුත් අඩුකම් කරන ගමන් අනිත් ඔක්කොම කණ්ඩායමට කියන අද මේ බණ්ඩ හදලා දෙන්න ඕනේ නිසා අපි ඔක්කොම ඉවරලා මේක ඉවර කරමු. එහෙම නැත්නම් ඉඳ තියෙනවා ඔයගොල්ලෝ ඊගාට කරන් තියෙනවා මේ මේ දේවල් කරන්න ඕනේ කියලා ඔයා කපන්න ඕනේ මෙයා ගහන්න ඕනේ කියලා කණ්ඩායම මෙහෙයීම කරන්නේ චේතනාව. කිසිම නිකන් සාමාන්‍ය දර්ශන තමයි. ඒකටලි නිකන් හිතන්න අපේ හිත 50 දෙනෙක් 50 දෙනෙක් ළමයි ඉන්න පන්තියක් වගේ. ටීචර් නැති වුණාට පස්සේ පන්තිය හැටි දන්නවනේ. දැන් නම් ඒව මන් දන්නේ මං කියන්නේ මම මේ අපි ඉස්කෝලේ යනවා. ඒ මුළු පන්තිය බීසුකේ ඉන්නවනේ. ඒසෙ ටීචර් ආවට පස්සේ මොනිටරින් දෙබයි. ඒ පන්තිය මොනිටර් වගේ තමයි. චේතනාවට. ඌත් බැවි ඉසුගෙලින එකක් නම් කොහොම කිද කියලා ඉතන චිත්‍ර චිත්‍ර. මොනිටර් මම ඉඳලා තියෙන මොනිටර්. ඉතින් ඒකට දෙන පන්තිර දෙයියගේ පිට තමයි. මේවා කිව්වර තේරෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් අපිටත් තේරෙන්නේ නැත්නම් ඉතින් ලෝකෙටම දෙයියගේ පිට තමයි තියෙන්නේ. පියනා ඊගා ප්‍රශ්න. ගල්තර නායක හිමියනි ඊයේ ධර්මදේශනාවේදී චේතෝ විමුක්තිය ගැන කීපවරක් සඳහන් කරනවා එය සෝවාන් වීම හෝ ආර්ය මාර්ගයට පිවිසීම කියා සිතාගත්තෙමි. මේ නිවැරදිද කරුණාවෙන් විස්තර කර දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. හිත මිදෙනවා. නැත්නම් අපි විමුක්තිය නිවන කියන එකට මට්ටම් කීපයක්ම තියෙනවා. පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියන එකට සඳහන් කරලා තිනවා. දෙකටම පොදුවේ අනුකහිත සූත්‍රයේ සඳහන් කර තියෙන්නේ චේතෝ විමුක්තිය හෝ චේතු ඵලය හෝ පරසමාපatti ලැබීමට මේ පහෙන් අනුග්‍රහ කරනවා. කියන්නේ අපේ හිත විමුක්තිය ලබා ගැනීම සඳහා. එතන හිත මේ කියන කෙලෙසයන්ගෙන් ගලවා ගැනීම සඳහා. ප්‍රඥප්තිය ගලවා ගැනීම සඳහා හිත ලඟා වීම සඳහා මේ පහ. නමුත් විතර වශයෙන් කියොත් අඥායුක්ත චේතෝ විමුක්ති කියලා දෙකක් පෙන්වනවා අපේ පොත්පත්වල. සමතයානික ක්‍රමයෙන් අනේකකට ලැබෙන නිවනට චේතෝ විමුක්තිය කියලා කියනවා. විපස්සනා ඥානින් යන අයට ලැබෙන විමුක්තියට ප්‍රඥා විමුක්තිය කියලා කියනවා. ඒ කොයි දෙකෙන් හරි විමුක්තිය කියන පදේ තමයි මේ විශේෂණ පද දෙකක් දාලා තියෙන්නේ. අනුකහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ චේතෝපල සමා චේතෝපල විමුක්තියච චේතෝපල සමාපත්තියච කියලා. ඵලයට ඵල සමාපත්තිය කියන දෙක දෙකම ලබා ගැනීම සඳහා කරන කීටි එක සමානලට පළවෙනිම ඒකට හම්බ වෙනවතාවේදී අපි සෝවාන් මාර්ගයත් එන දුරකට නිවනි පෙරමග ලකුණක් වෙනවා. පූර්ණ විමුක්තිය ගැන සඳහන් කරනකොට අරිහත් මාර්ගඵලය ඒක අංග සම්පූර්ණ වෙන්නේ පරිණිරවාණයෙන් තමයි. ඒ හැම එකටම වගේ ඒ චේතෝඵල චේතෝ විමුක්තිය කියන එක අර්ථ ඡායා පොඩි පොඩි වෙනස් වීම සිදු වෙනවා. දැන් අපි පැයකට විතර කාලයක් කරගෙන තිනවා අපේ යොදාගත්ත කාලසටහන හැටියට තවත් ඒ වගේ කාලයක් අපිට ඉතුරුලා තියෙනවා ප්‍රශ්න සාකච්ඡාව සඳහා. චේතනාව උපදන්නේ මේක විඤ්ඤාණය මට විඤ්ඤාණය වෙක්කම ක්‍රියාත්මක විඤ්ඤාණය ඒතකොට ඒක චේතනාව කියන විඤ්ඤාණයම කොටසක්. දැන් අපි මහානාගරකට අපි කොහොමද අපිට බෑ. සිතුවිල්ලක් නේ අන්තිමට චේතනාවක් ක්‍රියාකාරකමක් වෙන්නේ ඒ භාවනාවේ ප්‍රතිසහ කරන්නේ ඒන මූලිකන සිදුවිලි හරි මත්ත කෙනෙක් අපිට දකින්න ඒකේ කැමැත්ත කියන වචනේ දුරට චේතනා ඒකිට අපිට මෙහෙම බලන්න පුළුවන් මේ මේ ප්‍රශ්නේ තේරුම් ගැනීමේදී බුදුජානක වහන්සේ අපට ක්‍රම දෙකක් පෙන්නනවා රූප ධර්ම පිළිබඳව වැටහීම නැති නාම ධර්ම පිළිබඳව හිතා ගන්නත් බැරිව මුදලම දන්නව කොහොම රූප ධර්ම පිළිබඳව විස්තර කිරීම ඉස්සර කරන යනවනම් බුදුජානන්සේ සඳහන් කරනවා ච ච ධාතුයෝ අයම් බිකවේ පුරිෂෝ මහණෙනි මිනිස්සෙක් කියන්නේ ධාතු හය කටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන එතකොට රූපේ කියන එක පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා දාලා අනිත් ඔක්කොම පොදී විඥාන කියන වචනට දාලා තියෙනවා දැන් රූප පිළිබඳව තේරෙන නාම ධර්ම තේරෙන්නේ නැත්නම් රූප කියන පොඩි ඔක්කොම රූප කියන එක දාලා වේදනා සංඥා සංස්කාර විඥාන කියලා අර විඥාන කියලා කියප හතට කඩලා පෙන්නන. හතට කඩලා පෙන්නකොට විඥානය තමයි ඔක්කොගේම මූල විඥානය තමයි චේතන ඇති කරන චේතනා 52ක් තියෙනවා. චෛත වේදනාව එක ස්කන්ධයක් වෙනවා. සංඥාව එක ස්කන්ධයක් වෙනවා. ඊට 50ම සංස්කාර ස්කන්ධයට දානවා. මේ මේ ඔක්කොම පහන් මේ 50 එකතු වෙච්චාම ඒ මුළු ක්‍රියාකාරකම හිතෙන් ඇති වෙන එකක් උදාහරණයක් වශයෙන් කියනවා මුහුද සහ මුහුදු රැලි ගන්නේ කියලා කියනවා මුහුද නැතුව රැල්ලක තියෙන බැරෙල් නැතුව මුහුදක් නැහැ විසමයි විඥානය කියන්නේ මුහුද නම් ඒකේ රැලි යාති 52ක් තියෙනවා කියලා හිතුවොත් ඒ එක රැලි යාතික තමයි චේතනා කියලා කියන්නේ ඒ නිසා මේ ඒ කන්ටෙක්ස්ට් එකට අනුව තමයි තේරුම් අරගන්න ඕනේ නාම රූප කියලා බැලුවොත් ওই දෙකම සම්පින්දිණය කරලා තියෙනවා. රූප විස්තර කරලා ඉලියොත් කියනවා පට වියාගෝ තේජෝ වායෝ විඥාන කියලා. නාම විස්තර කරලා ඉලියොත් කියනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඉතින් ඒක මේ ටිකක් වෙනම ස්ටඩි කරන්න ඕනේ. අපිට මොඩල් එක අල්ලගන්න ඒ ඒ ස්ටඩි කරයි කියලා ප්‍රകൃතිය වැටෙන්නේ මොඩල් එකක් වැටෙන්නේ විතරයි වෙන්නේ. ඒකට නිදර්ශනයක් වැටෙන්නේ. නිදර්ශනය කියන්නේ සත්‍යය. අතපිට මේ වෙලාවේ සංසිද්ධිය කරන්න පුළුවන් නිදර්ශනය විතරයි. අවසරයි සම්මාසන ආනාපාන සතිය අරමුණ ගෙවි යෑම කියන්නේ උස්මරැල්ල නොපිනියන සිල් ගන්න මාර්ගන එතකොට ඒක කියන්නේ සම්මාස ඒ උස්මරැල්ල සියෝ වෙනවා එහෙම නැත්නම් අපේ මනස සියෝ වෙනවා අපිට ඒක අඳුර ගන්න බැහැ ඒක දෙක තුනම වෙන්න පුළුවන් ඒක මේ විචලේ සාධක දෙක තුනක් වැඩ කරනවා එකක් තමයි අපි හරියට භවයට අනුග්‍රහ කරන පටන් අරගත්තොත් කයේ tempත් වැඩිවීම නිසා අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා හුස්ම තද විදිහට ගන්න දුවන තරම් මේ ගහක් නගිනකොට වගේ පීනනකොට වගේ ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඒකකොට හුස්මේ tempත් වීමකුත් වෙනවා. ඒකේ භවනාට අනුග්‍රහ කරන්න පුළුවන් එකන දන්න භවනාට ගියාට පස්සේ ඒ කැළඹෙනවා අඩුයි tempත් දෙක හිතේ සංවේදී භාවය තීක්ෂණ භාවය වැඩි වෙනවා. ඉතාම සියුම් දේවල් පවා වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔය කියන්නේ දැනීමේ මට්ටම සියුම් මට්ටමට එන්න පටන් අර ගන්නවා. තුන්වෙනි එකක් වෙනවා. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ තඳුරගන්න දතියුත්තේ තමාරු දේ. මේ දේවල් අතර තියෙන විෂමතාවය නැති වෙලා සමභාවය ඇති වෙනවා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ කිවන් වෙලා පොදු ලක්ෂණේ මතුවෙනවා. ඒකට මේ පෞද්ගලික ලක්ෂණ දෙවටන පොදු ලක්ෂණ බවට මතුවෙනකොට ආස්වාස් ප්‍රසවාස වශයෙන් මින් මින්ම හඳුනා ගැනීමට තිබුණු ආවේනික ගතිය වෙනුවට දෙකම නිකන් උදු ভাইබ්‍රේෂන් එකක්. දෙකම උදු සහැල්ලුවක්. දෙකම උදු කම්පන චංචලයක් බවට පත් වෙනවා. ඒකත් එකම අරමුණක් දිහා ගොඩක් කළා බලනකොට සිදුවෙන දෙයක් වශයෙන් බුදුහාමුදුරුවෝ සොයාගත්ත දෙයක්. ඕනෙම අරමුණක් බැලුව බැලමට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් වෙනවා. උනත වටිනා. නමුත් ඒක දිහා නැවත නැවත බලන්න බලන්න බලන්න ඒකේ තියෙන ඒ ගතිය ඒ තියෙන සිලිලහරය ඒකේ නාම ගතිය නැති වෙනවා. ඒ ලෝකේ තියෙන ඕනම වස්තුවක හැටි. ඒක නිසා කාමභෝගිය අරමුණ කරනකොට හිත මාරු කරනවා සිලිලහරය වඩා. භාවනා එකන එකම මොදි අභෝ වේලා බලන්නේ ඒකේ අරමුණ විරාගේ පාර වෙනවා. ඒ නිසා කාම ගුණ කියලා කියන්නේ අරමුණ කරමුන්ට පැනීම. භාවනා කියන්නේ ඒකම අරමුණ බලා සිටීම. බලනකොට වැඩි වේලාවක් බලන් හිටියම ඒ අරමුණ දීර්ඝ භාවයටපත් වෙන්න පටන් අර ගන්නවා. මොකද ඒකේ තියෙන ස්වභාවික ලක්ෂණ ගෙනම් වෙලා සම්පූර්ණ ලක්ෂණය පේන්න පටන් ගන්නවා. ඉතින් අපි යටි හිත අපි දන්නවා ඒකයි අපි හැමදාම එකම කෑම වේලට කැමති නෑ. එකම තැනක ඉන්න කැමති නෑ. එකම ඇඳුමට කැමති නෑ. ඒක විෘතුවල කැමති නෑ. මේවා මාරු කිරීම බෝසත්කම කියලා නේ අපි. දැන් දෙපිනේ මේ පිළිගැනීම. නමුත් ඒක ලෙඩ හිතක ඉල්ලීමක් කියන්නේ. අශික්කිත හිතක ඉල්ලීම. දෙවෙන්තනම ආරෝපණය යන චක්ලක්ම කියලා කියන්නේ. එකම අරමුණ දිගට ආශ්‍රය කරන්න බැරි බව. මොකද ආශ්‍රය කරගන්නේ පාවිමෙන්ට් නේ පාවිමෙන්ට් ඒක විචිතතාවය නැතිලා පොදු ලක්ෂණ මත තුනම සිද්ධ වෙනවා. ආනපනිතේ ඕනම නඟුලක් කරන්නේ. මේක කිසිම කෙනෙක් හරියට මේ කමඨාන සුද්ධ වුණේ නැත්නම් භාවනාව ජීවුණක් විදිහට ගන්න. දකින්නෙම නුස්නාගතිය වැඩි වීමක් විදිහට. බලනින් ආරම්භ කෙරෙහි නුස්නාගතිය වැඩි වීමක් විදිහට. ඒක නිසා භාවනා කරන්න එන පිළිසෙට නොයන පිළිසෙට. කරන පිළිසෙට භාවනා ජීවුණ ජීවුණක් වශයෙන් පිළිගන්න පිළිසෙට වැඩි වඩතල වටා ගන්න පිළිසෙට වැඩි. ඒකයි මෙච්චර භාවනා කරන රාශියක් ලෝකේ තියෙන. নানা ආකාර ගුරු নানা ආකාර පද ගහගෙන යනවා. කොයි එකකටත් ශිෂ්‍යෝ ඉන්නවා. එපිට අපි ගුරුවරු මාරු කරන්න කැමති, අරමුණු මාරු කරන්න කැමති, වහන මැදස්ථානේ මාරු කරන්න කැමති. මේ සීලිලාරේ මේ විචිත්‍රත්වයේ මේ තැන කියලා තියෙන ආසාව නිසා. තීර්ථයි කමරුණ බොහෝ සිට බලා සිටීම වැඩි ආධ්‍යාත්මිකයි, වැඩි භවනා දියුණුවක්. ඒක තමයි අපිට තියෙන මිම්ම. සතිය yaadෙනවද, අල්ලගෙන යනවද කියලා. ඒකට ඕන කරන්නේ නිති නිත්‍ය අභ්‍යාසය. දිගට කරගෙන යන එක. කාරණා තුන හතරකින් මේ මේක විස්තර වෙන්නේ තුන හතර ඉතාම ගැඹුරු ධර්ම. සාමාන්‍යයෙන් නිවිලා දිහාම හුස්ම ගන්නවා හරි හුස්ම ඇතුළට ඇතුළට ගන්න පිටකරන හොරුවක් තියෙන පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මට එහෙම කරගෙන යනකොට මුලදී වෙන හතිය මගේ ඇත්තටම හුස්ම වදින තැන හරියටම කියලා ගම්බීර වෙනවා. ප්‍රශ්නින් තරම් සහය කරන්න නැතුව ඒ විදිහට සුදානම් පිට කරනවා. හැබැයි නිවිල යනකොට මට අර අනුමාන දැනීමක් තියෙනවා හුස්ම ගන්නවා පිට කරනවා කියන ඒ ගතිය දැනෙනවා සමහරවිට. ඒ එතකොට ඒ කියන්නේ ඇත්තටම තුනී වෙලා නැත්ත එතෙන්දි මම නිකන් හිත හිතනවාද මගේ ආස්වාසේ තුනී වුණා. ඒ වෙන්න පුළුවන්. නැත්නම් භාවනාවට බලපන්නේ. ඒ වැරදි ප්‍රමාණය අඩු වෙනවා ලක්ෂ වාරයක් කරනකොට. අත්දැකීම් වෙනවා මේ ඒකේ තියෙන දෝෂ කැපිලා යනවා. ඒක නැවත නැවත කරන්න ඕනේ. තුන්වෙනි වෙන කියලා හිතුවාම මොකද නැතුව මොක අපි අතාරින්නේ නෑනේ. අපි දිගට යනවනේ. එහෙම කරනකොට යනවා. මොකද මෙන්න මෙහෙම කාරණාවක් කියදැයි. අපි පිම්බි මේකලින් පටන් ගත්තා. ආශිර්වාදසජ පටන් ගත්තා. අපේ දැනීම එනකොට දෙකම එකයි. පිම්බි මේකලින් ගිහිල්ලා වැටෙන්නේ තොතේ. අනපාරින් ගිහිල්ලා වැටෙන්නේ තෙතේ. මේ ලකුණ තව පොඩ්ඩක් තැම්පත් වුණොත් මැරිච්ච නැති බවට සංකේතයක්. ඒක අපේ හිතේ හැම ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම නර්වස් සිස්ටම් එක බැලුවොත් මේ හැම රේමේ තියෙන හැම නර්වස් ස්නායුතුඩෝලින් මුලේ පණිවිඩයක් එනවා මේ හැම කැලලක්ම කැඩිලා නැහැ බිඳලා නැහැ තුවාල වෙලා නැහැ කියලා පණිවිඩ රාශියක් මුලේ තියෙනවා ඒක තියෙන තාක්කල් අරසාවයි අපිට පොඩ්ඩක් හරි කැපිච්ච ගමන් කොනක මුලේ වැඩ කරන්නේ ඔක්කොම අතහැරලා එතෙන්ද විතරයි ඒක මොකද එයා ගන්න එතන අනතුරුදායක. ඉතින් අපි කෑ ගහන වටන් ගන්නවා කැපුණා, තුවාල වුණා, ඒ කියන්නේ. නැත්නම් නිකන් නෑ. අර කැපෙනකොට කැපුණු බව දක්වන්න ඒ ස්නායු කොච්චර වේගයෙන් වැඩ කරනද ඒ හා සමානව කැපුණ නැති බවත් එයාගේ සංඥා වගේක් ඒ සංඥා නිතරම වැඩ කරනවා. ඒ වැඩ කරන එක අපි මුළු සංසාර පුරාම ද්වේෂ කරලා තියෙනවා. ඒක දකින්න අපි කැමති නෑ. වෙන භවය කියන්නේ. ජීවත් වෙන භව. නැත්නම් භාව ලක්ෂණය. ඒකට අපි කැමති නැහැ. අපි ඒ වෙනුවට වෙන දෙයකට ඊට හෙටට අරයට මෙයාට දාගෙන ඉන්නවා. භාවනා කරනකොට ඔක්කොම අපි සීලෙන් නතර කරලා මෙතන කියන්නේ ඒක ආනපාන තුනී වෙන්නේ නැත්නම් පිම්බි මැකිලි තුනී වෙන හැටි කියන්නේ මම මැරිලා නැහැ කියන සංඥාවට අපි කිට්ටුවරන. ඒක හරිම භයානකයි මිනිස්සුන්ට. ඒක මිනිස්සුන්ට අනිවාර්යෙන්ම මරණ මොහොතේ විතරයි. අනිත ඔක්කොම නතර වෙනවා. ඒකට හරි බයයි. බුදුජානක කරන්නේ නොමර බලන. මඩේට කිට්ටු කරන කිට්ටු වල කියන බලම ඕකට මොන දීපන්ද? කොහෙන් ආවත් ඒතර වෙනවා අපිට සංඥාවක් තියෙන හැම වෙලාවෙම. මම මැරිලා නැහැ කියන්නේ. හැබැයි මේ සංඥාවට වෛරය කියන එක, ද්වේෂය කියන එක අපි හැම කෙනෙක්ම කරන තමට තමයි ද්වේෂ කිරීමේ අත්‍යන්ත ලක්ෂණයක්. ඒකට අපි හතර බලදායි දෙකකින් තියයි. එහෙනම් තමයි ප්‍රේමවන්තය තියයි. එතන මට මියුසික් එකක් තියන්න. එතන මට හොබි එකක් තියන්න. ඒ මොකද හැම එකකින්ම කරන්නේ අර මම ජීවත් වෙනවා කියන එක මම මැරෙනවා කියන එකේ මෙහෙම නෙන්නේ. ඒකට ආගම බයයි. තවත් හොඳට බලුවොත් මම හැම වෙලාවෙම නිින්දෙද ඉන්නේ නැද්ද කියන එක හිත කියවනවා. ඊළඟ සීගුර්ජා වෙලාද නැද්ද කියන එක හිත කියවන නිසා වාඩි වෙලා මොනකොටවත් දාන්න බෑ. බලන්න මම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්තිලා නැහැ කියන එක දන්නවනම් ඕකටයි නිවන කියලා කියන්නේ හිතා ගන්න. අනිත්‍යයට යන්න පුළුවන්. අවිජින කොට අවිජින බව දාන්න. ඒ දන්න හැම සංඥාවෙම කියනවා මැරිලා නැහැ. නිින්ද ගිහලා නැහැ, ක්ලාන්තිලා නැහැ. බච්චනකොට බච්චන බව දාන්න. කක්ක කරනකොට කක්ක කරන බව දාන්න. චූ කරනකොට චූ කරන බව දාන්න. මේ හැම එකකින්ම ආනාපානෙම තමයි කියන්නේ. නැත්නම් බිබ්බි මැකිලිම කරන්නේ. ඉතින් ඒව දාන ගම ටික කලබල නිසා මොනවක් කරනකොට මේ ඉමේ සිටින හුස්මෙන් පුරුදු කරලා මේ සංඥා තුනට ගෙනියනවා වෙන මොකක්වත් දාන්න තුො පුරුත් නිකම් ඩේටම් ලයින් එකට ගෙනියන. ගෙනියලා කියනවා ගහ ගන්නකොට බලපං මොකද නැද්ද කියලා. ඔබ ගුටි ගන්නකොට ඔබ ගහට හරි ගහන. බැන ගන්නකොට බලපං මොකද නැද්ද කියලා. එතන වෙන ක්‍රියාවක් කරන බලපං තියෙනවා කියලා. ඒකට උඩින් තියෙන එක අවධානය වැඩි වෙන නිසා මේක නොපෙනියන එක වෙනම කතාවක්. නමුත් මේක හැම වෙලාවෙම තියෙන නිසා මේක කඩන්න මොනම කුණු අරයකටවත් බෑ. මොනම අකුසලයකටවත් බෑ. මේක සමාදන් වෙච්ච විඥාන නිවන් දැකයි. අර උඩ තියෙන කුණු අරක සමාදන් වෙච්ච එකට පුතත් දැනෙන්නේ කියන්නේ. දින හැම වෙලාවෙම මේ දෙකම තියෙනවා. ඉතින් පුළුවන් තරම් කියන බුදුන් ඉන්න කාලේ බුද්ධාගමේ මනුෂ්‍යත්වය ලැබිලා තියෙන චන සම්පත් ලැබිලා තියෙනවා. උඩ මොන රණ්ඩු ගියා. පුළුවන් තරම් මැරෙන්නේ නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට, බින්දකින් නැතිවට වහනපන තුනී වේදගෙන ඉන්න සංඥාවක් හැදෙනවනේ. ආන්න එතනම හිත තියාගෙන හිටියෝ. අපේ හිතේ මත්යන්නේ විතර අපේ හිත වැඩ කරන්නේ වට බෝලේ වටපැත්තේ ආවි කරන්නේ. මොකද එතන තියෙන්නේම සාධාරණ. එතන තියෙන්නේම අෂ්ටලෝක ධර්ම. මැදට එන්නේ නුතුහම. ජනක නම කාගෙත් නැදෙයි 200ක් පිළිසු. අවසර විදම් වික්‍රී චිත්තා ආගන්තුකේ පක්ලිතු මේ ජනමාධ්‍යයයි අපේ නව සහද සහෝදරෝ නේද ඇවේ කොච්චර අපිට පිටලෙල්ල තියාගෙන තමයි කතා කරන්නේ ඒ තමයි කාර්ය බහුල ජීවිතය අරණ්‍යගත වුණාට පස්සේ ශූන්‍යගත වුණාට පස්සේ භෞතික වශයෙන් අපි අර මැදට කම්මැලි තමයි නීරසයි තමයි ඒකාකාරී තමයි සීදී නැසා ගන්න වගේ තමයි මේ කක්කන්නේ ඉතින් කවුරුත් වැඩි කතා කරන්නේ එයා අසාධාරණ යනමන කියලා අම්මු අසාධාරණ විදිහ. ඌ ජාතකෙට කිට්ටු කරන්න එපා. නද්දකින් නවතන් නදමකින් කියලා විසිකොල්ල දාලා. සාමයේ සතුටින් ඉන්න තම්බියෙක් හරි කමන්නේ. එකතු වෙලා ඉන්නවා අපේ ඉබේ පුරුදු වෙනවා. මේ මැරිච් නැති බව නැත්නම් භවයේ පවතින භවයේ කියන අන්තිම ක්‍රියාකාරී තැන එතන ඉන්නකොට අන්තිම ශක්ති ධානයක් සිද්ධ වෙන්නේ. පරිසර දූෂණයක් අඩු වීම සිද්ධ වෙන්නේ. වයසට යන අගේම සිද්ධ වෙන්නේ. පූර්ණ අවදී තියෙන හැබැයි ලෝකයේ කොච්චර දෝ කතා කරනවා මේ වෙන. ගාලල්ල හුනට මොකද යන්නේ වගේ ඉන්නේ. දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්නේ. ඒකට ඥානෙ තියෙන මොඩෙක් වගේ. ඔය නටන්න නැති වගේ මලමිණියක් වගේ ඉන්නේ කියලා තිබෙන බිදු කොහොම කියන්නද බුදුහාම ඕකත් කියලා තියෙනවා. නොදැක්කට නොදැක්ක පිටපන්. ඒ අහන වෙලාවේ දකින වෙලාවේදී නිකන් ඒකේ ඉන්න වගේ පේනවා. මේ යක්ෂයා දැන් ඕව කතා කරන්නේ නු පෙට්‍රල් පිච්චර් එක. ඥානවශ්‍ය දහනේ අඩියට වෙලා ඒකට ඒකට කියනවා මෙහෙමයි දසරයක්. ආමුදුනේ ප්‍රයිවට් බස් එකේ ගියාලු මේ ඩ්‍රයිවර් වගේම ඉස්සරහ තියෙන සීට් එකේ තියෙන මෙයා පැත්තේ. ඕකේ වාගේ ආමුදුනේ දෙනවනේ ඒක. ගියාට පස්සේ වාටුනේ පැනනු මරනු විතරම මැරිලා. දැන් පොලිසිය ආවල එන්න මරා ගන්න හදනවා පොලිසිය ඇවිල්ලා කිව්වලු මේ මේ ඩ්‍රයිවර් කියන්නේ උගේ පැත්තට. ආර හිටපෙගාගේ අම්මා තාත්තා කියන්නේ උගේ පැත්තට. හරිම සාක්ෂි ගන්න පුළුවන් හාමුදුරන්ගෙන් විතරයි කියලා. හාමුදුර ළඟට යනකොට හාමුදුර ඇත්තේ කොහොමද ඉන්නවා. ආලමිකල ස්වාමීන් වහන්සේ ආ ඔව් එයි මහත්තයෝ මේ ඇක්සිඩන්ට් එක ඇත්තද මම ඇත්තක වහගෙන හිටියේ කියලා. නැත්නම් ආගොල්ලෝ පොලිසිය යන්නේ ඒ නිසා හාමුදුරන්ට කියන අනික් හාමුදුරු එහෙම දෙයක් දැක්කම මුකුත් කරන්නේ කො ඕම ඇත්තද අනික. දැකලා තියෙන්නේ. සිද්ධි දැකලා තියෙන්නේ. පොලිස් කාර්ය ළඟට එනකොට ඉවරයි. කාට හරි කියන්න පුළුවන් මේ වගේ දෙයක් තිබ්බම ඇස් දෙක අරගෙන ඉන්න ඕනේ කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ ඇස් දෙක වහගන්න බැරි නිසා ජනමාත්‍ය අපෙන් කොච්චර වැඩ ගන්නවද? ටෙලිවිෂන් එකෙන් කොච්චර වැඩ ගන්නවද? පාරේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න අපි යන්නේ නැහැ. ඔය එකකින්වත් වැඩක් වේද ගන්න ඇති වෙලෙත්. දැන් මේ මමනේට අස්වන්න බෑ කියලා. ඒව දැකලා මේ හිලුවලි ගෑනු රූප තියෙනවා, බුද්ධ රූප තියෙනවා, හරි නැහැ තියන්නේ හොඳ නැහැ. හොඳ නැහැ කියලා පින්නඩු. ඇත්ත එක වහගන්න ඉන්නකො ඉවරනේ. අදේක දවසක ලංකාවේ උන්තරම කැත ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නලා එක එක බැලලා ලියලා තියෙනවා බලන්න මේ අධ්‍යක්ෂක එක්ක දැනගන්න. මේක නැත්තම් මේ ටෙලිවිෂන් කම්පැනි දැනගන්න ඕනේ. ඊව පේන්නේ මොනවද මේ දරුවෝ ඉන්නේ දැනේ මේ බලන්නේ කියලා. ඊට පස්සේ මේක ලියලා තියෙනවා යකෝ තොගේ ටෙලිවිෂන් එකේ ඔන්න ඔෆ් බටන් එකක් තියෙනවා. ඔෆ් කරගලියකෝ. මොකටද ඒ පළිවේ? දැන් බලලා මොකටද විවේචනය කරන්නේ? තෝ බලලානේ කඩප්පුලිය උඹනේ සතු පිළික නෙවෙයි. ඔක ඔෆ් බටන් එකක් තියෙනවා. ඕනම මැෂින් එකක තියෙනවා. ඒ වගේ බුදුදහමේ ඒක තමයි දැක්කට දැක්කගේ හිතුව අපිට බෑනේ අපිට ඒ කාට හරි කියනකම් පුදුම අතිශයක් නැති ඒක හිතන්නේ මට විතරයි උනේ ඉත සුවිශේෂී කියලා ඉතින් කාට මේ ඇත්තටම දෙන්නම නිවුස් අහනවා ඒකෙක් තවෙකුට එකක් ඒක දැකලා දෙන්නම නිවුස් එකේ කහලා මෙයාට ඕනේ ඒක අනිත් එක කරන්න කියන්නේ ඕක තමයි පවුල් කරන්න කියන්නේ ඕක උනේ එකක් දැනගන්න එහම අපි අරන්නේ නෙන්නේ. පත්තර නැහැ ටෙලිවිෂන් නැහැ රේඩියෝ. අපි විතර තොරතුරු නැහැ කාටවත් ළඟ. හැම කෙනාම අපිට ඇවිල්ලා කියනවා. ඒ මොන මැෂින් එකක් හම්බුනොත් හොඳ මේක හම්බ වෙන්නේ අපිට. කුළු උදේ ඉඳලා හන්දනක ඕවර් ටයිම් කරන රාජ්‍ය මාර්ග මයිල හම්බ කරනවා. හම්බ කරගෙන ඒක පාවිච්චි කරන දන්නේ නැතුණු තාමතු එක ගෑණියක් ගත්තා එක්ක දූෂණ නලියකට අරුණා. ඔය මොනවද තිබ්බත් කෙලෙසින්නේ නැහැ. තොරතුරු වලට බෑ නිකන් එන. තොරතුරු කියන එක හොයාගෙන ගිහිල්ලා තිබුණාට අපි යන්නේ මොකටද පැටලෙන්නේ. එනිසා බුදුසසුනාචි කිව්වේ තොරතුරු එනවා, ඇවිසිල්ල තියෙනවා, නිශ්චලකම තියෙනවා. මේ නිශ්චලකම සමාදන් වුණොත් බුදුහාමුදුර එතන. මේ ඇවිසිල්ල සමාදන් වුණොත් අඟුලිමාල්ද නැත්නම් හිට්ලර්ද දේවදත්තද එතන. උඹ ඉස්සෙක් කරා. අපි උදිරලා ඇඳගෙන කතා කරන්නේ කරදර ගන්න. අසත්පුරුෂයි. අපිට ඕන නම් කතා කරන්න විවේකීව තියෙන ඕන තරම් දේවල් තියෙන ඒක ගැන කතා කරනවා. ඒ යකාරේම සත්පුරුෂ වෙනවා. සත්‍ධර්මයේ කාශ්‍රය කරන්න වෙනවා. කවුරුත් තීන්දුව කරන්නේ නැහැ. අපි ඉගෙනලා කඩන්න කාටවත් නැද. දීලමත් නැහැ. ඇත්තටම දීලා නැහැ. අපි විහිං අපි කාට හරි දෙනවා. අපේ දින අමනකමට, අපේ තියෙන හීනමානයට, අපේ තියෙන ආත්ම ශක්තියක් නැතිකමට ප්‍රධාන වශයෙන් සද්ධාව නැහැ, සීලය නැහැ, සතිය නැහැ. ඒ තුන තියෙන මොකාට මොන්නේ જાති විවස්ථා ගෙනත් දීලා එජෙන්ඩා ගෙනත් දීලා දුන්නා. ඒක තියන්න. පුළුවන් මුචලක් මම කියන්න. නෑ දැම්මෝනේ මේ කාර්ය 16ක් නෙවෙයි. කාට පයින්න නෙවෙයි මේ වැඩේ කරන්න ඔබ ඕනේ නම් කියපන් නැත්නම් කරන්න බෑ. එහෙම කියන්න බෑ අපි අනුන්ට කරදර කරලා තියෙනවා. අනුන්ගේ නිලිය මතින් ඉල්ලන්නේ නැහැ. ලැබෙන ඕන දෙයක් මට ඕන නම් මම බලන්නේ. මට ඕන නම් මම කරන්නේ නැත්නම් බෑ කියලා හිතාගෙන බය වෙන්න එපා මොනම තාලෙන්වත් එන්නේ කරදරය. ඒක තමයි සත්පුරුෂ ලෝකේ කියන්නේ. ආශ්‍රසන. ආදී ආදී කතාවට ගන්න. එසන්නස මට රාගසිත වෙනවද අඩාන කරගෙනකොට පාලවක්සක් උඩට. ප්‍රතිදේශදී වෙනවා. සීතල. අරුණා අරුණා කියලා අරුණුට දේශදී වෙනවා. ඒක මම නම් පරිණාම කියන සරලව මහබුදුරන් මේ ද්වේෂ පිළිලකෙන් සිවිලක් කියන එක වරද. සිවිලක් කියන බෑනේ කෙලෙකට තියා. ඒක බලපං මේ ද්වේෂය එම්ම නිතරම ද්වේෂය නියොත්ලා බක්ලා බවනා කරන කාටද මේ. අය හිරේනෝ. අස්තය අපු තද වේ. එතකොට අර තමයි අර වෙන කරගෙන පත් කරනකොට ද්වේෂය ද්වේෂිතී කරුණු කරුණු වශයෙන් එනවා. ඒක මම හිතනවා ඒක මේ ක්ෂණයක් ක්ෂණයක් පාස කරන කියන්නේ මේක. ඒක මම ඒකට ඉස්සරහට එල්ලම අන්නපානේ ගත්තා. ආස්වාද ප්‍රසවාසෙම ફોકસ කරන්නේ මම ඊළඟට චක්‍ර ද්වේෂය උත්තම කරා. ද්වේෂයෙන්ම අතේ වගේ වගේ රාගයෙන් මොකක්ද? දීගට. දීග තමයි ඒක දීගට. දීගට වැඩි මේකේ දීගට තමයි එහෙම අපි එහෙම බලන්නේ නැත්නම් වෙන්නේ එන ද්වේෂයෙන් බාධාකින් තුරෝ දිගට වැවෙනවා. දැන් භාවනා කරපු එක නා ඒකේ ට්‍රෙන්ඩ් එක කඩනවා. කඩලා කියනවා මේ චේතනාවක් නේ හිතවිල්ලක් නේ ඒක මොහොතනේ. ඒ කරන කල්පනාව ඒකෙන සති මොහොත මේ මැදට දාපු ගමන් අරගේ ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. ඒකට චේතනාව හැත්ත දෙන්නේ. මොමන්ටම් එක ගන්න. ඒත් අපිට පාලනේ වැඩි දැන්. රාගේ බවත්, ද්වේෂේ බවත්, දන හිතවිල්ල බවත් දන්නවා. හැබැයි මගේ අර පරණ කරපු භාවනාවෙන් ලැබිච්ච ආభాෂය නිසා ට්‍රෙන්ඩ් එක කැරෙනවා. ඒක තමයි ආධුනිකය. කියන්නේ බ්‍රේක් ගන්නකොට වාහනික වේගයෙන් යන කඩ කඩ ගහන්න කියලා තියෙනවා. නැත්නම් ස්කිඩ් කරනවනේ. ඒක දැකලා තියෙනවා මම ලේසින පාරක බ්‍රේක් කරන්න කියලා හයියෙන් යන වාහනයකට. ඒක පාට ගියොත් වාහනේ සම්පූර්ණ කරකවලා අනිත් පැත්තට. බ්‍රේක් කඩ කඩ ගහනවා. ඒක ලේසි නෑ. ඩ්‍රයිවර් කෙනෙකුට ලේසි නෑ මොකද දක්මුක්කු වෙනවා. ඒ වගේ අර වාගේ නැති කරන්නත් එපා, ද්වේෂය නැති කරන්නත් එපා. ට්‍රෙන්ඩ් එක කරනවා. ට්‍රෙන්ඩ් එක කරන අර ස්මාර්ට් විදියට. ක්‍රම තුනක් තියෙනවා ඒක දැනගන්න. ඔය කීප එක එක සාර්ථක ක්‍රමයක් කියලා රාගයට රාගයත් එක්ක ද්වේෂය ද්වේෂයත් එක්ක වැඩ කරනවා. එහෙම නැත්නම් දැන් තමයි තේරෙනවා මට මම දන්නවා මේක රත් වෙලා. ඉලි වැටිලා. මේ දැන් මට මේ නුරුස්නා ගැටි ඇවිල්ලා තියෙනවා කියලා. ඒක එනකොට මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා බලන චිත්තක්ෂණයක් පාසා ට්‍රෙන්ඩ් එක කරනවා. ඒ තමයි කොහොනපාන්ට යනවා නැත්නම් ආනපනේ හරි ෂාප් වැඩි වෙනවා. මම ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් හිතකට තියෙන ඉඳගෙන තියෙන කියලා. එතකොට තමයි තේරෙන්නේ මේ ද්වේෂය තිබුණට ඉරියව්ව බලලා ඉරියව්ව තේරුම් ගන්න බැරි කමක් ඉන්නේ. ඉරියව්වට හිත ගන්න පුළුවන්. ඒක අපිට තියෙන ප්‍රිවිලේජ් එක. තුන සතිය හරිනම් ඒ කියන්නේ කාර්මන දිගට කියන නුරුස්නා ගතිය පළවෙනි සිද්ධ දැන් ඇවිල්ලා තියෙන සතිය හරියම නිසා අරමුණියම එක ඉරියව්ව ගොඩක් වෙලා ඉඳීම නිසා මේ ඉරිටේෂන් එක මේ ඇවිල්ලා තියෙන කියලා දන්නවනම් ඒක ඇක්සිඩන්ට් එකක් නෙවෙයි ඒක භාවනා ප්‍රතිඵලයක් ප්‍රතිපදාවෙන් ලැබිච්ච. එතකොට මේ ඉරිටේෂන් එක තියෙන්නේ ද්වේෂයක් නෙවෙයි. මගේ මගේ හිත ගොඩක් කලාවේක ඉරියව්ව ඉඳලා තියෙනවා. මගේ හිතේ මොකක් කලාවේක අරමුණ ඉඳලා තියෙනවා කියලා. තමයි එතන සතුට වෙන්න කාරණාවක් තියෙන්නේ. අන්නේ විදිහට ද්වේෂ නැති කරන්න හදන්න එපා. කඩ කඩ තියාගන්න. කඩ කඩ තියාිනකොට යාගේ බල බින්දිනවා. අනිත් එක කාර් එක එකවර බ්‍රේක් ගහුවොත් ස්කිඩ් කරනවා. රාග ద్వේෂය වෙන අරමුණු වලට යනවා අපි එකපාර නැතර කරන්න කියනවා. නැත්නම් ద్వේෂය ద్వේෂ කරන්න කියොත් අමාරුයි. අර අර වගේ ටෙක්නික්ස් බුද්ධජනනාංශයේ දේශනාව හොඳට බැලුවොත් අපි කල යුත්තේ මේකයි කියලා ගන්නවනම් ක්‍රමසහගති ලක්ෂයක් තියෙනවා මේකේ. අපිට අපිට ඇසිබිලිට් කරගන්න යන්න පුළුවන් මේ වගේ දෙයක් කරනකොට නැවත අපේ හිත ස්වභාවික මට්ටමකට ගන්න ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා. හැබැයි ඒකට ඒ ඒ අවුට්ලුක් එක තියෙනවා. ඒ අවුට්ලුක් එක මේ ඔය ආනපන සති භාවනා විලේ. ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එකේදී අපිට හම් වෙන අත්වාසියක්. ඉතින් ඒක කරලා කරලා කරලා කරලා දැන් මේක වෙන කෙනෙකුට කිව්වට එයාට හරියන්නේ නැහැ. බුදුහාමගේ ලිස්ට් එකේ තියෙන ක්‍රමයක් තමයි මම කරන්නේ. වෙන කෙනෙකුට රාගය අපෝ එයා වෙන ක්‍රමයක ඒක ඇලිවේට් කරගන්නවා. ඒකත් වැලිඩ්. ඒකත් බලංගු එකක්. මේ වගේ සෙට් එක තමයි යෝමුද්‍රජානසික දේශනාවේ තියෙන්නේ. සාරාංශික කල්පලක්ෂය කරලා රාගය අයින් කරලා නැහැ. විසමරලා තියාගෙන. දැන් අපි ඉමුනිටි එකට ගන්නෙ ඉන්ජෙක්ෂන් එකට විසමරපු විස බීජයක්. විසමරේ විස බීජයක් තිබුණා අනිත් එකට ප්‍රතිදීය හැදෙනවා. ඇන්ටිබොඩිස් හැදෙනවා ඊට පස්සේ උට ඒක විස දුන්නත් නැහැ. මම කියන්නේ මගේ වචන වල හැටියට දැන් අපිට භාවනා කරගෙන යනකොට රාගයක් ආවයි කියලා කියන්නේ රාගය කඩන්න කොයි එක වේගය කරන්න ඕනේ නැත්නම් ලේසි වැඩක් ඒක ද්වේෂය පොඩ්ඩක් දාපු ගමන් බක්කල නියුට්‍රලයිස් ඒ හොඳටම රාග ද්වේෂයක් කාපිලාට හොඳට තරන රාග රහුණක් දාන්න බලන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ ගමන් මාර්ගය හොඳට පැකට් කරගත්ත රාග ද්වේෂය පොඩ්ඩක් තියාගෙන යන්න ඕනේ අදිසියට ඕනේ නේද කොන්ඩිමන්ට්ස් අපි මේගොල්ලෝ කරලා තියෙන රාගේ 100ක් මයින් කරනවා. ද්වේෂේ ද්වේෂයක් අනිවාර්යෙන් නියුට්‍රලයිස් කරගන්න බැරිය. ඔය දෙකම නැත්තම් මම කියන්නම්. මේක කියන්න එපා පල්වල. දැන් භාවනාව නිදිමත එනවනේ. රාගේ පොඩ්ඩක් දාලා බලන්න. බ්ලඩ් සර්කියුලේෂන් එක පට්ට ගන්නකොට වටේ සර්කියුලේටි එක ඇවිල්ලා ගත් වෙලා ඒක ඒක හොඳට තේරෙනවා. ඔබට නිදිමත ඕන නම් ඔහම හිටපන්. කඩන්න ඕනේ නම් රාගේ පොඩ්ඩක් දාන්න. ද්වේෂේ පොඩ්ඩක් දාන්න. මේ තුන් දෙනා එක අවසල අනිත්‍යකට ගහන්න දන්නවනම් ගේම තමයි. ඒකෙදි කියනවා මිනිස්සෙක් මේ ඇල්ලක් අල්ලේ පිටිකට යනවා. මේ පැත්තේ වතුර, මේ පැත්තේ ගොඩබිම. ඒකට ඈතින් ඉඳලා පේනවලු. ගොඩබිමේ ඉඳලා එමින් සීරුවේ කොටියක් වෙනවා මෙයාට පණිද්දී. උට යන්න දෙන්න තියෙන්නේ මේ බාහිර විතරයි. මේ පැත්තේ පේනවලු කිඹුලෙක් කෙනා දැහැගන්නේ. ඌ මොනවාක්වත් කරන්නේ නැතුව ගිහිල්ලා කොටිය පයින්නකොටම කිඹුලා ගිහිල්ලා කොටිය අල්ල ගන්නවලු මේ මනුස්සයා පැත්තට. ඉදින්න අල්ලමඩ කරන මරනකොට ඌ ඒ දිනට බැරිලා ජීවිතේ එකයි තියෙන්නේ. කවදාකවත් මේ කෙලෙස් එක මකලා නිවන්න බෑ. ඌසලා ඌ ගහන එකයි තියෙන්නේ. මේක සම්ප්‍රදාන කුල හටනක් යුද්ධයක් නෙවෙයි දෙන්නේ ගරිල්ලා හරක් තියෙන්නේ. දුරට දැනගන්න ඕනේ රාගේ තියෙන අඩුපාඩුකම් ටික. හොඳට දැනගන්න ද්වේෂයේ තියෙන අඩුපාඩුකම් ටික. ඔය දෙක ටක් ගාලා කැටලයිස් වෙලා ෆිට වෙනවා. ෆිට වෙච්චම අපි දිනන. අර දෙන්න ෆයිට් එක ගිහින් ෆයිට් එකේ ඉතින් පැත්තට ගිහලා විහිල්ලක් ගන්න විතර අපිට තියෙන හැරපිය ගහන්නේ. ඒක මේට යනකොට අපි මේ රාගේ ද්වේෂය පිළිබඳ සදාචාරාත්මක ද්වේෂයක් නෑ අපට. අපි දන්නවා යාගේ යම් යම් ක්වොලිටිස් තියෙනවා වැඩකට. රාගේ ද්වේෂ දෙකේම ක්වොලිටිස් තියෙනවා. මොහෙත් තියෙනවා. ඒක දැනගන්න මේ මේ තුන් දෙනාම මාරු කරගෙන තියෙනවා. තුන් දෙනා යම් ප්‍රමාණයකට දිනන අධ්‍යක්ෂින් ජයග්‍රහය ඇඟින් තියෙනවා නේද? ඒක ශක්තිය ඕනේ අපිට ඕන කරන්නේ ඥානය. අරූසල මූට ගහන එක. ඒක දැනගත්තට පස්සේ මේ ලෝකේ වීරත්වයට පත්ලා තියෙන හැම මිනිසෙකම බාහුවල වලින් විතරක් නෙවෙයි වීරයට පත්ලා තියෙනවා. අවස්ථාන කෝල වැඩි පාවිච්චි කරන එක කරලා තියෙනවා. ඒක ඔය රාජ්‍ය නායකයේදී මේ කෞටිල්‍යෝ ගන්න පුතේ මැකියවිල්ලෝ ගන්න පුතේ නැත්තම් ඔය කොන්ෆියුසියස් ගන්න පුතේ ගැඹුරෙම තියෙන්නේ මේ වෙලාවේ ප්‍රයෝජන ගනින් අවස්ථාව නිතරම සම්පත්තිය. ඒකට ලෑස්තිලා ඉන්න බෑ. ඉම්ප්‍රොම්ප්ටු එන්න ඕනේ. ඒ වෙලාවට එන්න ඕනේ මේකට මේක කරන්න ඕනේ කියලා. ඒ දේ වයසේ සීමාවකුත් නැහැ. දැනුමේ සීමාවකුත් නැහැ. බෞද්ධ බෞද්ධ සීමාවකුත් නැහැ. ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒක වැඩ ගන්න දන්නවනම් ඌව වට්ටන්න බෑ කාටවත් අත්හරින්න බෑ. මොකද කියන්නේ අනහනේදී අවස්ථාවක් කියලා. නැත්නම් තියා ප්‍රශ්න තොට ඉස්සරහින් අහන්නේ අනාපාසති ක්‍රමයක දැන්පත්තුළු පැනේදී සමහර අවස්ථාවල වෙන දැකීමක් තමයි නිකුත්ෝ දැන්පත්තුලා දැන්පත්තුලා දැන්පත්තුලා ගිහිලා යනවා සාමාන්‍යයෙන් ප්‍රේණලා වුණා නෑ ඊට පස්සේ ඉලක්කනක් අදන්නේ ඉඳගිල කියන්නේ හේගෙන අවස්ථාවක් තියෙනවා ඒක ඉතින් මොකක්වත් නෑ කියන්නේ අදකින් විග්‍රහ කරන්න විදිහක් නෑ අනිත් එක තමයි නෑකදී ඒක අදකින් වරුන්ති විදිහට හිත එහෙම ගිහින් ගිහින් ඒක අවස්ථාවකදී ඒ දැන්පත්වත් හිත පේන්න පටන් ගන්නවා මේ හිතේට මතුවෙන සිතුවිලි නිකන් ඩිස්ටන්ස් වැඩ කරනවා 1000 ඩිස්ටන්ස් වැඩ කරනවා මොන මේ මේනවා එනවා එනවා එනවා පේන සෑහෙන වෙලාවක විදියට බලන්න ඉන්නකොට හිතෙනවා සාමාන්‍යයෙන් මේකක් කරන්න ඕනේ මේකක් අල්ලන්න ඕනේ මේ හැම හේතුව තියෙන අර මාස් විවාදී සාමාන්‍ය ලක්ෂණ දෙකක් ඒක පේන්න පටන් ඒ දෙක දෙවි විහිදට යන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඒ සමහර අවස්ථාවල මම නැත්තර ගිහිනාම ඒක හරියට නිකන් සතුටක් දැනෙනවා. නැත්නම් මේ විවේකයක් ලැබෙනවා කියනවා. අර වගේ තැනකට ගියාම පොදුර ගමකට ගිහින් යමක් ගැඹුරට පැත්තකින් ඉඳලා එන විදිහට අර සිතිවිල්ල හෝ නාභූමි කලාවේ ඉන්න දේ ධර්මතාවයට කියන එක තේරෙනවා ඒවා. ඒ ඇතිවිල නැති සුඛය තේරෙනවා ඒකට ඒවයි කියන මම නෙවෙයි මට කන්ට්‍රෝල් එක නැහැ මේක ධර්මතාවයන් මේක කිසිම මගේ සම්බන්ධයක් නැහැ. ඉතින් දෙපැත්තක් කියන එක ඒක දෙපැත්තක් නෙවෙයි ඒක ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක්. ඉස්සෙල්ලාම අපි අර ඒක චූලසුඤ්ඤත සූත්‍රයේ එහෙම නැත්නම් ව්‍යාණජ සප්පයි වගේ සූත්‍රවල උතෙන් තමයි බුදුසසුන සප්පය අඳගානේ යන්න හදන්නේ. ඒක හරි අමාරුයි ඒක මේ ඒක නිසා දිග කතාවක් බුදුන්ගේ සඳහන් කර තියෙන උපදේශ ලැබුව සද්ධාව නැති සීලේ නැති සතිය නැති මනුස්සයට එකයි තියෙන්නේ කාම ගුණ විතරයි. ඇත්තටම අහිංසකයි කරන්න දෙයක් නැහැ. රූප බල බල සද්දා දවසකට. පුළුවන් ගෙමඩ පොසතා කරන බැරි කාල දුප්පතයි කියන. හැබැයි කිසිම න්‍යායක් නැහැ. කිසිම න්‍යායපත්‍රයක් නැහැ. ඉතින් ගෙවිල නැහින. එච්චර තමයි හිතේ. ඉතින් මේක සමහරෙකුට මේක ඉන්න ගමන් මේක කැඹිරිල්ලක් බව තේරෙනවා. සමහරෙකුට තේරෙන්නේ නැහැ. රිසර්ච් වලින් බලලා තුනම ඇමරිකාවේදී. මේකෙන් ගැලවෙන්න හිතන જાතිකුත් ඉන්නවා මේකේ ඉන්න ගමන්ම ගැලවෙන්නේ නැතුව ඒකම කකා කා යන જાතිකුත් ඉන්නවා ඒක කවුරු තීන්දුව කරනවද දන්නේ අපි හිතමු කාට හරි තේරෙනවා මගදී මේ යන ගමනේ කිසිම තේරුමක් නැහැ එජෙන්ඩා එකක් නැහැ කියලා එතකොට බුදුජානන්සේ කියනවා මෙයාට මේ කාම ලෝකෙන් අයින් වුණාට පස්සේ එයාට ශාසනයක් තියෙන කාරණා අරණ්‍යගත වේයන් රූප රූපගත වේයන් ශුන්‍යාකාරගත වේයන් කියලා කීයේකදී මිනිම සාසන කරලා තියෙනවා කියලා කියමු. තපස් පැවිද්ද හරි. එයා තපස් පැවිද්දට ගියයි කියලා ගිය ගමන් එයා භෞතික වශයෙන් කාමයෙන් අයින් වුණාට කාමයෙන් අයින් වුණාට එයා ගියාට පස්සේ තපස්සකේකට කාම සංඥා ඇවිල්ලා ඔළුව වර්ධන කරනවා. මීහාට පස්සේ අපි ගෙවල් දොරවල් තියෙන කොච්චරද ඔළුවේ තරම් දෙනවනේ. ඉතින් ඒ මනුස්සයා හිතන්නේ මෙච්චර මාගෙන් හත්පැලත්ත කාමයේ ආසකනදී අතහැරලා ආවම මෙතන සාන්තියක් තියෙයි කියලා. මෙතන සාන්තියක් නැහැ. මෙතන තියෙන්නේ තුවාලේ පෑදුවා වගේ. කාම සංඥාවේ තියෙන පටන්. ඒ නිසා අයිගොම්බර වෙන එකන එහෙම නැත්තම් ආගම පැත්තෙන් ඉන එකන ලොකු අපහසුතාවයකට වෙනවා. gedara dolat නැහැ, රැයට කන්නත් නැහැ. මෙතින් දැල වාඩිවට භාවනාවකුත් නැහැ. එතකොට ඒ වශයෙන් බුදුහාමුදුරුවෝ උත්තර දෙන්න බෑ දැන්. ඒ බුදුහාමුදුරුවෝ දාසනේ මේක. බුදුන්සේ කියනවා කාම සංඥාව අයින් කරුවට සුබ දන්නේ නැත්නම් දැනගනි. සමාවෙන්න කාමයේ අයින් කරුවට පස්සේ කාම සංඥාව කාමයේ හිමටල්ල ඔබට කරදර කරනවා. ඒක ඔබ දන්නේ නැතුවම මම දන්නවා. නිසා දැන් ඔබ ඇවිල්ලා මයි ළඟට ආව නම් බුදුසන්න ගියා නම් මම ඔබට එකක් කියන්න. රූපේ සත් බලයක්. කාමයේ සහ කාම සංඥා කාමයේ අයින් කරුවේ ඔබේ වුණාවට. දැන් කාම සංඥා කරදර කරට ඔබ දන්නේ නැතුව අපි යන දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ රූපය සත් කරනවා. මොකද රූපය කියලා මෙතන කියන්නේ කය. එතන අනුපාත. එතන පිම්බි මේක. මොකක් හරි ගත්තයි කියන්නේ. දැන් එයාට කියනවා ඔය කාම සංඥාව ඔබට කරදර කරන එක ඔබේ දෝෂයක් නෙවෙයි. ඒක ඔක මනස පරිණාමය ඇති. පුළුවන් නම් අනපාණිත දාපන්. යාවාජගෙන පිස්සු කතා කරනවා. අනපාණිත මොකක් කරන්න බෑ. අල්ලල්ලා ගොල්ලල්ලා. උගම හරුයි. ඉතින් එක චිත්තක්ෂණයක් දාපන්. දෙමඩ වේකත ඔබ දන්න මේ චිත්තක්ෂණය ඔබ මුළු සංසාරෙම කාමිතය කාම සංඥාවක් නැහැ කියලා දන්නවා. බීජ රූපෙට ගියයි කියලා දන්නවා. ඔබට පුළුවන් කියලා තේරෙනවා. ඔබ තමයි ඔක පින කියන්නේ. පොදුමෙන් පෙරකල භව සම්පatti කියන්නේ. ඔබට මම එකයි දැන් දෙන ටාස්ක් එක දැන් එක චිත්තක්ෂණ දාන දෙකක් කරපන්. පළවෙනි චක්‍රය ඉවර කරගත්ත එක දෙවෙනි චක්‍රය ගෙවන්න පටන් ගන්න. තුන්වෙනි චක්‍රය කියන්න පටන් ගන්න. ඉතින් ඊට පස්සේ උඹ දැන් සෝස්තියක් තියෙනවා, සෝමියක් තියෙනවා දැන්. එක චිත්තක්ෂණ දෙකට දාගන්න. දැන් මට පස්සේ ටික වෙලාවක් යනකොට මට දැන් විනාඩි 5ක තියෙන්න පුළුවන් ආනාපානෙ. ඊට පස්සේ කියන විනාඩි 5ෙම එකාන්ත හිතිය වෙනස් වෙනවා. දැන් ආයෙ මොකුලක් දැන් මෙච්චර අමාරු මොනට මොන දාගත්ත පස්සේ දැන් කියනවා අරකේ අදකුද බලපන්. ඒ සමතේ කරන අදකුද බලන්න කියන්නේ ඔප්පා ඒක ලොකු දෙයක්. ඔකට කිස් කරපන්, හග් කරපන්, තියාගෙන මං කියලා. ප්‍රශ්නන කියලා කියනවා බලන්න ඉන්නකොට එකම දේ. දැන් ආයෙත් අලුත් කමිට බලනකොට පේනවා යකෝ මේක විනාශ වෙනවනේ. ඒ විනාශ වෙන්නේ අරියාදුනේ. තිබුණේක නැති වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට උදේ නිකන් ටූ එකක් දාලා බලනවා. බලාගෙන ඉන්නකොට පච වෙනවනේ. දැන් කෙලවෙනවා වගේ තේරෙනව නේද කියලා නිකමට මු දවසක ඊට පස්සේ කියන ඇත්තටම කියනවා අච්චර කාමේ සහ කාමසඤ්ඤා වයින් කරන්න ගත්ත මේ රූපේ පැදුරටත් මුඛය පලායන ගතියක් තියෙනවා. උඩ මම එන එකක් කියන්නේ. රූපේ ගියාට පස්සේ රූප සංඥා වෙන්නේ. අහ මුඩු හිතෙනවා දැනෙන්නේ ආලෝක දැනෙන්නේ උඩපල්ලේ යනවා දැනෙන්නේ, කය නලියනවා දැනෙනවා දැනෙන්නේ ඔය රූප සංඥා. ඒ නිසා අරය යන්නේ නැහැ. කාමයේ යන්නේ කාම සංඥාට ඉඳ තියලා මිසක්. රූපේ යන්නේ රූප සංඥාට ඉඳ රූප සංඥාවට පුරුදු කරනවා. ඒක වෙන්නේ දක්ෂ යෝගාවචරද විතරනේ දැන් තේරෙන්නේ මත්තර හතරක් කරනවා වාසේ. හීන ලෝකෙට ගන්න. ඒ හීන ලෝකෙ ඉඳ තිබින අප පිස්සු ගෙලිනවනේ දැන් එක්ක. පිස්සු ඩබල් වෙනවා සමහරවිට. මුදනම් පිස්සු වෙනවා. පිස්සු හැදෙන බව දන්නවනම් ඔබ නැවතත් අරමුණම චෙක් කරලා බලපන්. ඉරියව්ව චෙක් කරලා බලන්න. එතකොට තේරෙනවා. ඕනෙ ලකාරකට යන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රගතිය. ඊට පස්සේ රූප සංඥාගේ වෙනකොට උතෙන්ට යනවා. දැන් රූපිනේ මේ මූහිල කියනවා නැත්නම් ඒකේ හරි මේකේ හරි ලිමඟුලයි දැන් භාවනා කරන්න අරමුණක් නැහැ. ඒකට කියනවා අරමුණක් ඇති සතියේද දක්ෂ නැත්නම් අරමුණක් නැතිව පවතින සතියේද දක්ෂ. සාමාන්‍ය දැනුම හැටියට බලනකොට අරමුණක් තියෙන එකනේ අපි දක්ෂ කරලා කියන්නේ. නම් කියලා මට වයර් මහලු වෙලා තියෙන්නේ. අරමුණක තියෙන සතියට වැඩිය දක්ෂයි. අරමුණක නැති එක ඒ නිසා බෝ ඒකට ලෑස්තිලා බලයක්. යම් දවසක දියාගත්තේ බක්කාල වැටෙනවා. වැටෙනට පස්සේ දන්නේ නැගිට කරකොල ඇතරියට පස්සේ තමයි දන්නේ ඔව් මේ දැන් මට නිින්ද කියලා දන්නේ නැහැ. ක්ලාන්ත වුණා දන්නේ නැහැ. මෙමරි එකක් නැහැ. පිටලක් නැහැ කවුරක්වත්. මමයක් නැහැ. මාන්නෙත් නැහැ. තෘෂ්ණාවක් නැහැ. හැබැයි මට බුද්ධියට නැහැ. ඉතින් ගිහිල්ලා අඬා වැටලා කියනවා. බලන්නකො භාවනා කරන නිින්ද වැටෙනවා. මට කියා ගන්න බැරි වෙන විස්තරේ. ඒකත් කලාතුරකින් කියන තමයි කියන්නේ. කිව්වට පස්සේ ආනන්ද සප්පයි දොස්තර උදානසේ උතෙන් ඔය උතෙන් ගෙනල්ලා. ගෙනල්ලා කියනවා දැන් මෙතන ඉඳලා පාට නැගිටලා කාන්ට ගැහුවා වගේ වට ගැසිලා අවදි වෙනවනේ. අදන් පස්සේ තේමන්නේ මම මෙතෙක් කියලා ඉඳලා තියෙන කියලා දන්නේ නැහැ කියලා. ඒතරකට ඔබ ඉස්ලාම වතාවට නොදැනීම පිළිබඳ දැනීම පහල කරගන්නවා මැරෙන්න ඉස්සෙල්ලා. නිින්ද යන්නේත් නැතුව. නොදන්න දෙයක් මේකේ තියෙනවා. යටිපහුවලා තිබුණා දැන් ඒක මතුවෙලා. ඊට පස්සේ උටුනති ගැඹුරක් නොදන්න ඉන්න වෙලාවේදී නොදන්නව දැනගන්න බෑ ඒක. ඒක දැරෙන්න ගැසිලා අවදි වෙන්න. අවදි වීමටදී තේරෙනවා මෙතෙක් කළා සාපේක්ෂව ඉඳලා තියෙන නොදන්න තැනක කියලා. ඒ තමයි අවදි වීම ඊට ඉස්සෙල්ලා හිටපේක සාපේක්ෂව කොන්ට්‍රාස්ට් පෙන්වන්න වෙන දේ. ඒ නිසා අවදි වෙච්ච ගමන් ඔබට පුළුවන් නම් යවතිකවල අරමුණට වෛර කරන්නේ නැතුව මම මෙතෙක් කල ඉඳලා තියෙන අරමුණක්වත් නැතුව. ඒක තේරෙන්න අරමුණක් ඇවිල්ලා හිත අවදි වෙන්න. මේ දෙක කම්පයර් කරන්න පුළුවන් කියලා අන සාපේක්ෂතාවයට දාන්න. මොකද හේතුව නොදන්න වෙලාවේදී නොදන්න බව දැනගන්න අපේ මොළයට බෑ. දන්න වෙලාවේ තියෙන මෙතෙක් වෙලා ඉඳලා තියෙන දන්න කමයි කියලා ගෙස් කරන්න පුළුවන්. මේ දෙක ගත්තට පස්සේ දුවට ට්‍රේන් කරන්න කියන්නේ. ඩිසිෂන් කරන්න කියන්නේ. දන්නා ඉන්න ආයෙම නිින්ද කියලා කටලව ගන්න බෑ. නිින්ද කියලා කටලව ගන්න නැති වෙන්නේ සාක්ෂි තමයි මෙතන යන්නේ සතියරා එන්නේ සතියට. ඒකෝට නිින්ද නෙවෙයි. ඊට පස්සේ අහන අමනුෂ්‍ය ටාස්ක් එකක්. නිදන්නකම අවදි වෙන්න බෑ. ඒකට සමහර වෙලාවට නොදන්නකොට යන්නේ බයෙන් චකිතේ නෙවෙයි. අනේ මේ හීනෙට මට අවදි වෙන්න නැත්තම් මේ නොදන්නකොට මම දැන් අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් අවදි වෙන්න නැත්තම් කියලා ඊපස්සේ තේරෙනවා. දැන් මම දන්නවා අරමුණක් නැතුව ඉන්නවා. මේක ඇතුලේ ගොජියක් දුවනවා. මේ 1000 පිස්ටි කතා වෙන්නේ එතනද? ගොජි හැබැයි මගේ ඇජෙන්ඩා එකක් නෙවෙයි. හැබැයි මම මෙච්චර කල් ඒකවත් දන්නේ නැතුව හිටියේ. මම හිතුවේ ළඟින්ද කියලා. දැන් තේරෙනවා ඒක ඇතුලේ සාමාන්‍ය ලක්ෂණේ පේනවා. නැතිව පවතිනවා නැතිව ඇතිනවා පස්සේ නැතිනවා හොඳට ඇල වගේ පේනවා මේක දිහා බලාගෙන මේක තමයි මට යන්න පුළුවන් කෙලෙස් වල අඩුම තත්ත්වය කියලා විනිශ්චයට ඒපු කියලා ඉන්නේ එහෙනම් මේකත් නැති කරන්න පුළුවන් එතකොට මලපන්න ඉතින් නොතින් යාර දඟලන්න එපා ඕක දෙන්න වෙන්නේ ඔබ නිසා නෙවෙයි ඕක බාහිරේ තියෙන සංසිද්ධිය බොතෙන් ගියයි කියලා කියන්නේ කෙලෙස් අඩුම තත්ත්වය ඔතෙන් ගිහිල්ලා ඕක දිහා බලන පැයක් හිටපන් දෙකක් හිටපන් තුනක් හිටපන් ජීවනසක් කියන බෑ නිදගෙන ඉන්න පැයක් තුන් කාලයි පැය වුණ නැගිටට පස්සේ බලපන් ඕක නැද්ද කියලා ඔය කුටි තියෙනවා ඔය පිස්ටන් දාහන වැඩ කරනවා සක්මන් කරනකොටත් තියෙනවා ඊට පස්සේ අපේ මේ උපෙතිච්ච දවසේ තිබිච්ච එකක් නේ අපි මේක ගණන් ගත්තේ නෑ අපි මේ ලෝකේ එකක් කරච්චා රණ්ඩු දරුවල් ගැන කතා කරේ කියන්නේ නැහැ මේකට යන්න පාර හොයාගත්තට පස්සේ එක සහතිකයක් දෙත හැකි. ඌට ඒක අමතක කරන්න බෑ මරුණොත්. ඒ දැනුම ඒ ශක්තිය ඒ තරම්ම බලවත් මොන්නම කෙලෙසකින් ඇවිල්ලා මේක නැති කරත් උතුරු කටට කොච්චර වයින් ගියවත් කරකිලා උතුරට තමයි යන්නේ. පොල්ගෙඩිය කතරට දැම්මට පස්සේ කොච්චර ගරකොන දැම්මත් ලැබු පැත්ත උඩට එනවනේ. ඒක මගේ ලකුණ නෙවෙයි පොල්ගෙඩිය ලකුණ. නිසා කවදාවත් දැනගත් මේ සංස්කාර මොනවාක්වත් කරන්නේ නැහැ. හැබැයි මොනවද උගදයක් තියෙන්නේ. ඕකෙදිස සම්පූර්ණ අවදී දුරස්ත බැල්මකින් බලාගෙන මේ ප්‍රතිපදාව විදිනුවා. කෙලෙස් හඳුන තැන කියලා දැනගත්තා නම් මේ ප්‍රයත්න කරන්නේ ඊවසේ. ඒකට අනායාස ඒකට සංස්කෘපණය කිරීමක් කරන්නේ, චේතනා පාල කිරීමක් කරන්නේ. මේක කැඩුණන ප්‍රශ්නයක්. කාය වහන කරපොත් දෙන්නේ නැටෙන්නේ. මේක ඉස්තරහානි කරන්න මොනම ශක්තියක්වත් ලෝකේ නැහැ. මට දැන් මේකට යන්න පුළුවන් කියලා එයා කරන්නේ අන්තිම ඒ අනිච්ච සප්පයි සුත්‍රය දරනා කරනවා. නීව සංඥා නාසඤ්ඤා සංඥා ඇත්තේ නැති නැත්තේ නැති මේ තත්ත්වයට ගෙනල්ල ඒකට තියෙන ආසාවක් නැතු. ඒක මගේ එකක් නෙවෙයි. මෙතෙන් ගියොත් කවුරු හරි ඔතනමයි. යෝක මේ මම ලබාගත් එකක් නෙවෙයි කියලා. ඒකට තියෙන ආසාවක් අතහැරලා ඊට පස්සේ අපි සාමාන්‍ය ලෝකෙට ගිහිල්ලා රණ්ඩු සරුවක් වෙනවා. පශ්චාත්තාප වෙන්නේ නැහැ. පොඩි පශ්චාත්තාප වෙලා මට ඕන මට ඕන ලකතෙන් යන්න පුළුවන් මේ රණ්ඩු සසර මගේ උමනක් නෙමෙයි. පොඩි පශ්චාත්තාප නම් මට අතෙන් ලියා ගන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ පව් කෙරුවයි කියලා. වැරදුනා කියලා මංසයි කියන්නේ නිකන් අතේ රබර් ග්ලව් එකක් දැම්මට පස්සේ ලයිව් වයර් එකක් අත ගහවත් ඉන්සුලේටර් එකක් ගත්තකද ප්‍රශ්නේ නැහැ. ඒක ලෝකයට තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ලෝකය හිතන්නේ මේක දැන් ඉන්සුලින් වයර් එකක ගන්නකොට නම් හරි ලයිව් වයර් එකක ගන්න උනලියන්න ඕනේ. උනලියන වගේ වෙන්නවට. ඌ දන්න රබර් ග්ලව් එක දාලා තියෙන්නේ කියලා. නිසා කවුද rahat වෙලා ඉන්නේ නැද්ද කියලා. නැති වෙච්ච එක නම හොයන්න බෑ. rahat වෙච්ච එක නම් පිස්සේ කලේ ওই ටිකන් ඉන්න. නැත්තම් පිස්සු කෙරෙනවා. ඒකකොට අර වෙලියේ ඉන්න ගන්න පිස්සු ඩබල් වෙනවා. මම අපෑමක් කරන්නේ නැහැ මෙතන. ඒකට බුදුසෙන් දෙකිනවා අවබෝධ කරපේකන. කවදාකවත් කැපිපේන්න හදන්නේ නැහැ. ඒක ලාභ සත්කාර ධර්මසේ බෙදිලෙයි. කැපුපේ කරන්න පුදුදන්ට යන්නේ නැහැ. තමන්ටත් තේරෙන කැපිපේන්න ගියොත් අනිවාර්යයෙන්ම අවුලක් එනවා. ඕනම වෙලාවක මට අතෙන් යන්න පුළුවන්. හැබැයි මට ඕන වෙලාවක කාමලෝකෙ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක සාමාන්‍යයෙන් මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියන වත් මහත්කාවට විස්තර කරන්නේ. ඒක මේ උඩු හිතට කවදාකවත් අහුවෙන්නේ නැහැ. මේ යටි හිතේ කොයි ටික අපි ළඟ තියෙනවා. අහිංසක වෙන්න වෙන්න අපි පාරාදීසයට යනවා. පඬිත වෙන්න වෙන්න වෙන්න අපි පාරාදීසයෙන් අයින් වෙලා හම්බ කරන කණ්ඩ වෙන, කඹුරණ්ඩ වෙන, මඩ අදින මැටි බාගෙන ගොන්නු බවට පත් වෙනවා. අර මේකට ගිහිලා ඉඳ ගියාම බුදුහම්සන්ගේ බුද්ධ දායාදයේ එහෙම නැත්නම් බුද්ධ භෝගය අපට ලැබෙනවා. ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැනි මේ කියන්න ඕන දේ තමයි නොදැනුවත් වෙනාට ගියාට පස්සේ නොදැනුවත් තමන් ඉන්න බව නොදැනුවත් වෙලාදී දැනගන්න බෑ. ඒක දැනගන්න ඕනේ සාපේක්ෂව කම්පා වුණාට පස්සේ. ඒ නිසා කම්පණේ වටිනාකමක් තියෙනවා. එමකින් තේනවා. අවිස්සන එකේ වටිනාකමක් තියෙනවා තේරෙනවා. ඊට පස්සේ මේකට හොඳට හිත උරුණාට පස්සේ අර බෑග් එකේ ටාස්ක් එක දෙනවා මුදෙන්සියාව. මත් නැතිකට අවදි වෙනවා. වත් නැතිව අකරතැබ්බයක් කර. අනාථ වීමක් කර. රැහෙන්තල් වීමක්වත් නෙවෙයි ධර්මයට එහෙම නැත්නම් තථාගතත්වයටපත් වීම ඒකට වෙනකොට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා අර ධර්මයෙන් තුල මවෙක් පියෙක් නෑ දැන් මෙන්න මෙන්න කඩාන වදින්නේ ධර්මයට බ්ලැක් හෝල් එකට වදිනා වගේ වැඩිච්චා කම්මෝගෝ චිකාරෝ කියලා යන්නේ ගියොත් ওই නිදිමත තමයි අපි අන්තිමට කරන පරිශ්‍රණය. නිින්දට අවදි වෙන්න ඉතින් ළමංගල ඇත්තටම නිදිට වෙනවා කරන්න දෙයක් නෑ. ඒ ඒ ඒ පරිශීලනය කරන්න තු කරන්න බෑ. අන්තිමට ගියාට පස්සේ තේරෙනවා කියන්න කරන්න මොනවක්වත් හඳුනා ගැනීම මොකුත් නැහැ. ඒක හරියට කියනවා අජට අවකාශයට ගියාට පස්සේ යානයකට තමන් තමන් වටේ කරකිනවාද යනවාද කියලා තේරුම් ගන්න බෑ මොකද සාපේක්ෂ මොකුත් නැහැ. මේ අපි ඇවිදින ලෝකේ අපේ ස්පීඩ් එක තීන්දුව කරන්නේ ස්ථිරතියට සාපේක්ෂවනේ. අජට අවකාශයට ගියාට පස්සේ තමන් තමන් වටේ කරකිනවා අජට ආකාශයේ දිගේ ගියත් ආකාශ වස්තු නෙනේ සංසන්දනය කරන්නේ. ඒ ස්පීඩ් එක මනස වෙන්නේ. ඒ සාතෙන්නේ ගියාට පස්සේ විෂමන්ස් නෑ මාන්නේ නෑ. හැබැයි අපිට දැන් තියෙන්නේ අපි දැන් ආස්වාසි ඉවරලා යක් ප්‍රසවාසී ඉනිසල ඔතෙන් වැටෙනවනේ. අපිට ඒකට බයක් අපිට දැන් තියෙන්නේ. අකරතැබ්බයක් පයිලස්ලා වැටෙනවනේ. මම හිතාගෙන ඉන්නේ මම ප්‍රසවාසී වෙනකොට ඉවර වෙන කම්ම බලනවා. මේක මං යා යුතු ගමනක් කියලා ගියොත් ප්‍රසවාසී ඉවර වෙන්න නිවන තියෙනවා. මෙච්චර කාල සංසාරේ කොච්චර ප්‍රසවාස කරලා තියෙනවද කවදාකවත් ඉවර කරන්න බැලුවේ නෑ. ඇයියේ බණේ කියලා දුන්නේ පටන් ගන්න තැන බලන්න. ජාතිය. යාර තමයි ස්කිල් එක අම්ම ඉවරන තැන බලන්න ඉවරන තැන බැලුවොත් මේ ලෝකේ ඇති වෙන තා ඕනෙම දෙයක් ඉවරයක් තියෙන ඉවර තැන බලන්නේ කරා නිවැරදි. පටන් ගන්න තැන බලන්නේ කරා ජාතිය පටන් ගන්නත්. ඉතින් අපි තියෙන attention එක shift එකක වෙච්ච මම මැද තිබුණ attention එක අට ගන්න තැනට ගියොත් හේතුඵල ධර්ම තේරුම් ගන්න. මේ පැත්තකින් නිරෝධය තේරුම් ගන්න. ඒ නිසා ඒ මිනිහමයි ඒ සිද්ධියමයි. අර්ථකථන කියන්නේ බලන දෘෂ්ටි කෝණය වෙනසක් විතරයි මේ නිසා සම්මා දිට්ඨි මුල් කරගත්ත දිට්ඨි මේ පුරේ ජව සම්මා දිට්ඨි පුරේ ජව ඒක තමයි මේක මේ ඒක මේ විශේෂම භෞතිකදාසලෝ අපි එහෙටි කරන්න සිද්ධ වුණා මේ පොට්ටපාද සූත්‍රය ආනන්ද සප්පාය සූත්‍රය චුලසුඤ්ඤ සූත්‍රය වගේ වෙයිදී ඒ ඒ සූත්‍රයක් කවදාකවත් බණකට කවුරුත් ගන්නවද බලන්න. විසක් බණකට එහෙම අරගෙන තියෙනත් කියලා මම එහෙම සූත්‍රයක නමක්වත් නැහැ මොකද ගත්තොත් කට්ටිය දන්නේ නැහැ. විස ගන්න තැනක් නැහැ, ගෙජ්ජි හොල්ලන්න තැනක් නැහැ, පූජා කරන්න තැනක් නැහැ. මොකද මේ ඇතිතන නෙවෙයි කතා කරන්නේ නැතිතනට. ඉතින් මේ මනෝවට තියෙන සප්ලයි ඩිමාන්ඩ් එක හැටියට බලනකොට ඒවා නිකන් පොතකම සීමා වෙච්ච ගන්න. හැබැයි භාවනා කරන එකනට හටියට යන ගමනේ මැප් එක පෙන්නවා වගේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. දැන් කොහොමද පැය දෙකක් ගත කළා තියෙනවා. පැයකට විනාඩි 45ක්. ඉතින් මෙන්න අපිට වෙන සාකච්ඡා කරන්න යුක් නැත්නම් ආචුකා ප්‍රශ්න කරන්න දෙයක් නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේ අපේ කරන සාකච්ඡාවල සම්පූර්ණ කරන්න එදින අපිට සක්මනට හම්බ වෙනවා පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් එන්නේ නැත්නම් වෙනමක් තියෙනවා සාකච්ඡා කරන්න නැත්නම් අපිට ප්‍රශ්න ඇතිකමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ධර්ම සාකච්ඡාවේ නිමාව වශයෙන් අපි පැයක සක්මණේ විපස්සය හතරට එකතු වෙනවා නැවත පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි